ධර්ම සාකච්ඡා අවස්ථාව ධර්ම සාකච්ඡාවට ප්‍රශ්න තිබෙනවා ඉදිරිපත් කරන්න ඒ වගේම භාවනාවට සම්බන්ධ ප්‍රායෝගික අධ්‍යක්ීම් තිබෙනවා නම් සිසු කල්යාණ මිත්‍රයන්ගේ දැනගැනීම පිණිස දදා ගන්න මේ ඒකත් අවස්ථාවේ සිතවිල්ලක් ඇති වෙන්න මූලික වශයෙන් ඒ වර්තමාන අත්දැකීමක් ඕනේ. ඒ වෙලාවට මොකක් හරි එක්ක මතක් වෙන්න ඕනේ. එහෙම නැත්නම් පේන්න ඕනේ, ඇහෙන්න ඕනේ, දැනෙන්න ඕනේ. ඒ මත තමා සිතවිලි ඇති වෙන්නේ. එතකොට දැන් සද්දයක් ඇහුණු ගමන් එකපාරට මේ සද්දය ගැන හිතෙන්න පටන් ගන්නවා. ඒ සද්දය ඇහුන්නේ නැත්නම් ඒ සිතුවිලි ටික එන්නේ නැහැ. ඒතර මූලිකම කාරණේ තමයි වර්තමාන ඉන්ද්‍රිය අධ්‍යක්ීම. ඔව් ඒ දෙකින් මේ මතක් වෙන්න එපා එහෙමනම් මොනවා හරි. ඒ කියන්නේ මන මන කියන ඉන්ද්‍රියට මොකක් හරි අරමුණක් එන්න ඕනේ. ඒ මත තමා සිතවිලි එන්නේ. ඒක ඉන්ද්‍රිය හයෙන් අත්දැකීමක් නොලැබ නිකම්ම කොහොමවත් සිතවිලි එන්නේ ඉතින් මේ ඒ මූලික අත්දැකීමේදී සිහියෙන් ඉන්න පුළුවන් නම් ඒ අත්දැකීම විතරයි මතක් වුණා විතරයි ඇහුණා විතරයි ඉන් එහා මනෝචාරිකාවක් නැහැ වශයෙන් මතක් වෙනවා කියන්නේ ඇහෙනා වගේම ඒ වගේම දෙයක් තමයි ඒ කිසි වෙනසක් නෑ මතක් වීම කියන එකත් දැනෙනවා වගේ ඇහෙනවා වගේම තවත් අත්දැකීමක් පමණයි ඒ අත්දැකීම ලැබුව ගමන් අප කරන්නේ මේ සිතවිලි උත්පාදනය කිරීම ඒ සිතවිලි ඇති කර ගැනීම තමයි ඊළඟට කරන්නේ. ඒ අත්දැකීමක් ලැබුව ගමන් ඒකත් එක්ක හිතනවා, ඒක විමසනවා, ਵਿਚාරනවා, සංසන්දනය කරනවා, ගලපනවා, විනිශ්චය කරනවා, අගය කරනවා, තක්සේරු කරනවා, විඳිනවා මූලික වශයෙන් එන සිටිවිලි වර්ග දෙකකට බෙදන්න පුළුවන්. එහෙම නැත්නම් ඒ සිටිවිලි ඇතිවෙන්න බලපාන හේතු දෙකක් කියන්න පුළුවන්. එහෙම නැත්නම් එන සිටිවිලි වල ආකාර දෙකක්. එකක් තමයි මේ දන්න දේ දැනගත්ත දේ අපි හිතන් ඉන්න දේ හිතාගත් දේ කියන්න ඒ ප්‍රකාශ කරන්න අනිත් අයට කියලා දෙන්න තියෙන ඕනෙකම නිසා එන සිතිවිලි තියෙනවා ඊළඟට අනිත් අය දන්න දේ අපිට දැනගන්න තියෙන ඕනෙකම නිසා එන සිතිවිලි තියෙනවා මිනිස්සුන්ට කියන්න ඕනේකමයි අහන්න ඕනේකමයි. දැන් මේ කාරණේ තවත් පැහැදිලි වෙනවා අපි කතා බහේදී. දැන් සිටි ඇත්තටම මේ කතා බහ කියන්නේ සිටිවිලි වල ප්‍රතිබිම්බයක් වගේ. සිටිවිලි අපිට පේන්නේ නැහැ. හැබැයි කතා බහෙන් අපිට පුළුවන් අපේ සිටිවිලි හඳුනගන්න. දැන් කෙනෙක් හිතන විදිය දැනගන්න හොඳම ක්‍රමය තමයි මේ කතා බහ. දැන් කතාවේදී අපි අපේ කතාවේ කොටස් දෙකයිනේ තියෙන්නේ එක්කෝ අපි අපි දන්න දෙයක් කියනවා. කෙනෙක් හම්බුනහම අපේ ටික කියන් කියන් කියන් යන්න පුළුවන්. එහෙම නැත්නම් අපි දිගට හරහට ප්‍රශ්න අහනවා. ඒ දෙක ඇර තුන්වෙනි ක්‍රමයක් නැහැනේ කතා කරන. කතා කරන්න පුළුවන්. එක්ක අපි අහනවා කොහෙද යන්නේ? මොකටද යන්නේ? මොකද කරන්නේ? ඒ වගේ ප්‍රශ්න ටිකක් අහනවා. ඒක විචාරණ සිතිවිල්ල. විචාරය කියන එක. එහෙම නැත්නම් මේ අපි කියන්න පටන් ගන්නවා. ආ මට හරි සන්තෝෂයි දැක්ක එක මම මේ ගමනක් යනවා මෙහෙමයි. ඉතින් ඒ ගැන Taman ගැන විස්තර ටිකක් කියනවා. ඒතර විචාරකය. ඒතර විතක්ක ਵਿਚාර තමයි මූලික වශයෙන් මේ සිතිවිලි වල ආකෘතීන් දෙක. ওই දෙආකාර සිතිවිලි තමයි එන්නේ අපිට. ඒ සිතිවිලි එන්න මුල් වෙන්නේ ওই කාරණාට. එක්ක Taman දන්න ටික කියාගන්න තියෙන ඕනිකම. එහෙම නැත්නම් මේ අනිත් අය දන්න ඒවා ටිකක් අහගන්න තියෙන ඕනිකම. මේ ඕනකන් දෙක මේ තණ්හාවල් දෙක එක්ක අපිට පුළුවන් දෙවිදිහකට ක්‍රියා කරන්න. එක්කෝ ඒක හරවන්න පුළුවන් එක කාරණයකට කියන්නේ හැම එකම අපි දන්න හැම එකම කී කී ඉඳයි අපිට අහගන්න ඕනේ හැම දෙයක් ගැන මහන එකයි පැත්තකට දාලා ඒ ආසාවන් ටික ඔක්කොම එකකට කේන්ද්‍ර කරනවා අපිට උනන්දුව තියෙන්නේ මෙන්න මේ කාරණේ ගැන හිතන්න විතරයි කියලා. අපිට තියෙන්නේ මේ ඇවිදීම ගැන විතරයි දැන් අවධානය. එහෙම නැත්නම් මේ ඇහෙන දේ ගැන පමණයි. එහා කිසි දෙයක් ගැන මට දැනගන්න ඕනෙත් නැහැ, කියන්න ඕනෙත් නැහැ. ඉතින් ඒ විදිහට සමත භාවනාවේදී කරන්නේ ඔය ඔය විතක්ක ਵਿਚාර දෙක මේ ඔව් එකකට ගේනවා අපි. එක කාරණයකට ගේනවා. එක කාරණය එක කාරණයක් මත ශක්තිමත් කරනවා විතර්කයයි ਵਿਚාරයයි එක මාත්‍රකාවක් උඩ ශක්තිමත් කරනවා. එහෙම නැත්නම් අපිට විපස්සනා වෙදි කරන්න පුළුවන් දේ තමයි ওই දෙක අතහැරලා දානවා. මොනම දෙයක් ගැනවත් ਵਿਚාරන්න අහන්න තියෙන ඕන එකමයි කියන්න තියෙන ඕන එකමයි මේ දෙකම අතහැරලා දානවා. දැන් අර එකකාර මාත්‍රකාවක එක අරමුණකට අපි විතක්ක ਵਿਚාර කේන්ද්‍ර කරාම එතකොට ඒ කාරණයේ පිළිබඳ අපිට වැටහීමක් ලැබෙනවා අත්දැකීමක් ලැබෙනවා ඒන් පිට හිත දිවීමක් වෙන්නේ ඒ ගැන විතරමයි අපේ සිතීම තියෙන්නේ හැබැයි ඕනෑම දෙයක් ගැන හිතන්න විමසන්න අහන්න තියෙන ඕනකම් ඒ ටික අතහැරියාම හිත කිසිම දෙයකට ඇදිලා නැහැ බැඳිලා නැහැ ගැටිලා නැහැ සම්බන්ධ වෙලා නැහැ එතෙන්දි අර නිහඬතාවය කියන එක එන්නේ එතනින් ඒක සම්පූර්ණ නිහඬයි ඇතුළෙන්ම නිහඬයි අනුව සිතුවිලි වලට ඇඩික්ට් වෙන එක තියෙනවද ඩොක්ටර් ඔව් අනිවාර්යයෙන්ම දැන් ඔය කොයි දෙයකට ඕනෑම දෙයකට අපි ඇබ්බැහි වෙන්නේ ඒ දේ සම්බන්ධ සිතිවිල්ලකට ඇබ්බැහි වෙලා තියෙන නිසා ඕනෑම දෙයකට චිත්‍රපටි වලට පැණි රසට එහෙම නැත්නම් මද්ද්‍රව්‍ය වලට ඕනෑම දෙයකට කෙනෙක් ඇබ්බැහි වෙන්නේ ඒ දෙෙහි තියෙන මොකක් හරි ගුණයක් නිසා නෙමෙයි ඒ පිළිබඳ තියෙන සිතිවිල්ලකට. ඒ සිතිවිල්ලට තියෙන ඇබ්බැහිවීම අතහැරියාම ඒ දේ සාමාන්‍ය දෙයක් බවට පත් වෙනවා. ඒව වෙනස් කරන්න අවශ්‍ය නැහැ. ඉතින් දැන් ඔබතුමිය අහන විදිහට ඒක ඒ මොනව නැති වුණත් මේ සිතිවිලි වලටත් අපි ඇබ්බැහි වෙලා ඒක තමයි ලොකුම ඇබ්බැහි වීම. මොනව නැතුවත් ජීවත් වෙන්න පුළුවන්. සිතවිලි නැතුව ජීවත් වෙන්න අපිට අමාරු හිතා ගන්න බැරි වුණොත්, හිතන්න බැරි වුණොත් එනේ ලොකු අඩුවක් වගේ ඒක ලොකු මිහිස් බවක් වගේ කෑම නැති වුණත්, හුස්ම නැති වුණත් ටික වෙලාවක් ඉන්න පුළුවන්. හිතා ගන්න බැරි වුණොත් ඉන්න අමාරු වෙනවා. ඒක තමයි ලොකුම ඇබ්බැහි වීම. ඒ ඇබ්බැහි වීම උඩ තමයි සසර යන්නේ. දැන් මරණයේදී ඔය ඔක්කොම නැති වෙනවනේ. හුස්මත් නැති වෙලා යනවනේ අන්තිමට ජීවත් වෙන්න අවශ්‍යම දේ හුස්ම එකක් නැති වෙනවා. අනිත් ඒවා ඊට කලින් නැති වෙනවා. ඔව්. ඒක තියෙනවා. සිතවිල්ල තියෙනවනේ. ඒ හැබැයි විඳ ඒක අතාරින්නේ ඒ අල්ලගෙන තියෙන නිසා තමයි මේ පැවැත්ම යන්නේ දෙකට. ඉතින් භාවනාවේදී අපිට කියන්නේ දැම්මම පුහුණු වෙන්න මේව අතාරින්න. සිතවිලි අතාරින්න දැම්මම පුහුණු වෙන්න. මොනවද? ඔව් සිතවිල්ල සිතවිල්ල කොහොමද ඉතින් යනවනේ. සිතවිල්ල කොහොමද ඇති වෙනව නැති වෙනවනේ. එහෙම නැතුව සිතවිල්ලක් ඇවිල්ලා ඒක පැලවෙලා පදිංචි වෙලා දවස් ගණන් මාස ගණන් ඉන්නේ නැහැ නේ සිතිවිලි වල ස්වභාවය තමයි ඇවිත් යන ගතිය. ඒක තමයි එහෙම ඒක ඇත්තේ කියපු කාරණේ කියන්නේ සිතිවිල්ලක් ආම ඒක එක සෙනෙකින් පළවෙලා එක සෙනෙකින් ඒක මහ ගහක් වෙලා වනාන්තරයක් වෙලා වෙන්න තියෙන දේ ඔක්කොම වෙලා ඒක ඉවර වෙනවා. එහෙම තමයි වෙන්නේ. දැන් මේ ප්‍රහාණය කරන්න ඕනේ සිතිවිලි නෙමෙයි. ඒ සිතිවිලි වලට අපේ තියෙන ප්‍රතික්‍රියා ටික අපි ඒක සිතිවිලි වලට අපි බය නම් ඒ බය ප්‍රහාණය කරලා දාන්න. සිතිවිලි වලට අපි අකමැති නම් ඒ අකමැත්ත ප්‍රහාණය කරන්න. සිතිවිලි නෙමෙයි. සිතිවිලි වලට අපි ඇලිලා නම් ඒ ඇලීම ප්‍රහාණය කරන්න. ප්‍රහාණය කරන්න තියෙන ওই ටික ඇලීම, ගැටීම, බියවීම, රැවටීම, ඒ ටික තමයි ප්‍රහාණය කරන්න ඕනේ. ඒවා ප්‍රහාණය කරාම ඔව් ප්‍රශ්නේ විසඳනවනේ ඒකට සිතිවිල්ලට මොනවත් කරන්න බෑ ඔව් හ්ම් ඒක සායේ සිටින නැගිලා ආවට පස්සේ අපේ ඇවිල්ලා තියෙන ස්වභාවය වැඩි. ඒක ඇවිල්ලා තියෙන ස්වභාවය අනුතරම ඔය ඇලීම් ඇලීම් අඩු කරගන්න ක්‍රම අපිට හොයාගන්න පුළුවන් ඒක ක්‍රමයක් නෙමෙයි ක්‍රම ගන්නවක් තියෙනවා ඔබතුමායි කිව්වේ ඒක ක්‍රමයක්. ඉතින් ඒ ක්‍රමේ ඇතර සමහරලාට හරියන්නේ ඒකෙන් වෙන්නේ ඊළඟ පාරේ ඊටත් වැඩිය බරපතල විදියට ඒ ශක්තිමත් ඇලීම් මතුවෙන එක. එම නිසා මේ අපිට තවත් ක්‍රම විකල්ප වලට යන්න පුළුවන්. දැන් මේ මොනවට යන්නත් කලින් ඇයි ඇයි ඇලීමක් නැත ඇලීම අතහරින්න ඕනේ. ඇයි ඇලීම ප්‍රහාණය කරන්න ඕනේ? මොකක්ින්ද? ඔව්. හ්ම්. කරන්නේ මොන විදිය අපහසුකම්? ඒ අදිටදේ ඇවිල්ලා මොකක්ද ප්‍රතික්‍රියාව කරත් පස්සේ ඒක පස්සේ හම්බෙන ප්‍රතිඵලයේ යම් පීඩාවක්. ඒ වෙලාවෙතනෝ මේ මේක කරලා දාන්නේ. ඒක ඊළඟ ඒක වෙලා ඉවරයි. ඒක ආයෙ කාලයක් ආයෙ දවස් දෙකක් ගිහින් ආයෙත් කරපිට ඉන්නේ නැහැ. අර අර කියපු මේ කියන්නේ ඒක එහෙම ඒ කියපු ටික අමතක වෙලා. ඊට පස්සේ ආයෙත් අර කියාවලු වෙන්නේ. ඔව්. ඒ නිසා මේ දැන් ඒ හේතුව ඒ හේතුව හරි වැදගත්. ඒ නිසා මේ අර සිහි කල්පනාව තියාගන්න ඕනේ. අමතක වෙන්නේ ඒ නිසානේ සිහිය නැති වෙලා යනවා. ඇලීමක් අයිබේ මතක් වුණාම වෙන්නේ අපිට අර පරණ තේරුම් ගත්ත දේවල් අමතක වෙලා යනවා. පරණ දැනගත්ත දේ අමතක වෙලා යනවා. එතකොට අපි කරන්නේ ආපහු ඒ ඒ ප්‍රතික්‍රියාව ගන්නවා. ඊට පස්සේ තමයි මතක් වෙන්නේ. ඊට පස්සේ. ඉතින් මේක ඉවරයක් නෑ. ඒ නිසා මේ සිහි කල්පනාව ස්ථාවර කර ගැනීම. ඒකට තමයි සතිපට්ඨාන කියන්නේ. සිහි කල්පනාව හොඳට පදිංචි කරගන්න එක, පළපදිංචි කරගන්න එක වැදගත්. ඔය ඔක්කොම හැඟීම් වලට, කෙලෙස් වලට මේ ඒ ඒගොල්ලන්ගේ තොවිල් නටන්න පුළුවන් වෙන්නේ අපි නිින්දේ ඉන්නකොට අපි සිහියෙන් ඉන්නකොට අපි සිහි කල්පනාවෙන් ඉන්නවා නම් ඒවට ඒ හිතන හිතන දේ කරන්න බෑ. දැන් මූලික වශයෙන් අපි මේ සිහිය කියන එක සාමාන්‍ය ජීවිතය ඇතුලේ දිනු කරගන්න ඕනේ, ස්ථාවර කරගන්න ඕනේ. ඒක පළවෙනි කාරණේ. දෙවෙනි කාරණය මේ වරින් වර මේ ඔය අපි දැනගත්ත දේවල් නැවත මතක් කරලා ඒ දැනුම අලුත් කර ගැනීම වටිනවා. හොඳින් ඉන්න වෙලාවක විවේකයෙන් ඉන්න වෙලාවට මතක් කරලා කොහොමද පවගේ හෝරාව ගෙවුනේ උදේ වරුව කොහොමද ගෙවුනේ අද දවස කොහොමද ගෙවුනේ මොකද උනේ ඇලීමක් ආවද එකත් එක්ක කොපමණ දුර ගියාද මොකද වුනේ මට දැන් මේ විදියට පොඩ්ඩක් ආපහු බලලා ඒ ඒ පිළිබඳ අපි ඒ වෙලාවේ ඇති කරගත්ත දැනීම අලුත් කරගන්න එක. එතකොට ඒක දැනීම අතේ තියෙනවනේ. ආයේ පස්සේ ඇලීමක් ආවම අපිට අතේ තියෙන ඒ දැනුමෙන් ප්‍රයෝජනයක් ගන්න පුළුවන්. ඒක දෙවෙනි කාරණේ මේ නැවත නැවත ආපසු ගැනීම. තුන්වෙනි කාරණේ තමයි මේ ඇලීමේ තියෙන අපහසුතා. ඒ ඔබතුමා කියන්නේ අපහසුතා හොඳට සිහියට ග්‍රහණය කරගන්න එක. මොනවද ඇත්තට මේක නිසා මට මුණ පාන්න දෙන අපහසුතා? ආර්ථික අපහසුතා එනවා. පාලනයෙන් තොර ඇලීම නිසා, පාලනයෙන් තොර තණ්හාව නිසා ආර්ථික අපහසුතා එනවා. අපේ කාලය කියන එක නැති වෙවි යනවා. ඒක විනාශ වෙවි යනවා. ඊළඟට අපි දුර්වල කෙනෙක් බවට පත් වෙනවා. මානසික වශයෙන් දුර්වල කෙනෙක් බවට පත් වෙනවා. ඊළඟට හිතට නෑ තනසිල්ලක්. ඊළඟට බයක් එනවා. ආසාවත් එක්කම යන දේ තමයි බිය කියන එක. සහ ඔය ඔක්කොමත් පසුපස තව මහා කරදර රාශියක් ගැන ඉතින් මේවා අපි හඳුනා ගන්න ඕනේ එක එක. අත්දැකීමෙන්ම හඳුනගන්න. අපි ඒව අත්දකිනකොට ආ මේක තමයි මේ මෙයා ආපු හින්දා වුණ දේ. මේ ඇලීමට යට වුන නිසා මේ ඒතර මේවට කියනවා ආදීනව කියලා. ඒතර මේ ආදීනව ටික අපි හඳුනගන්න ඕනේ. ඒක අපි හිතනවට වැඩිය ආදීනව තියෙනවා. ඒතර එච්චර ආදීනව තිබිලා ඇයි මේ ඇලීමක් කට අපි යට වෙන්නේ? දැන් ඒක තමයි ඊළඟට හොයාගන්න තියෙන්නේ. මේවා අපි ඔක්කොම දන්නවා. අපේ අත්දැකීම් වලින් දන්නවා. අනිත් අය අපිට කියනවා, අපිට පේනවා. බනටත් කියන මේ ඔක්කොම තිබිලා. ඇයි අපි මෙච්චර කරදර ගොඩක්, ගින්දර ගොඩක් ලැබෙනවට විඳිනකොට ඒත් ඇයි නිහයට වෙන්නේ? එතකොට පේන එකක් තමයි මේකේ මේ මොකක් හරි මේ ආස්වාදයක්ත් තියෙනවනේ ඇලීමක. එතන ආස්වාදය ගැනත් අපි හඳුනා ගන්න ඕනේ. ඒකත් සිහියෙන් දකින්න ඕනේ ආස්වාදය. මේ ඇලීම අපිට දෙන්නේ මොන විදිහේ සතුටක්ද? මොන විදිහේ සැපක්ද? මොන විදිහේ ආස්වාදයක්ද? එතන මේ ආස්වාදය කියන හැම තමා ආදීනව නැමැති කොක්කේ අමුණලා තියෙන්නේ. මේ ආදීනව කියන්නේ බිලී කොක්කක්. ඒකේ ආස්වාදය නැමැති හැම අමුණලා තියෙන්නේ. තණ්හාව කියන්නේ ওই දෙකේ එකතුවකට. වෙන මොනවටවත් නෙමෙයි ඇලීම කියන්නේ ආදීනව නැමැති බිලීකොක්කේ ලොකු බිලීකොක්කක අමුණපු ආස්වාද නැමැති පුංචි හැම තම ඇලීමක් කියලා කියන්නේ. ඉතින් මේ අසීයට පේන්නේ අර හැම විතරයි ආස්වාද පැත්ත විතරයි. අර බිලී කොක්ක පේන්නේ නැහැ. එහෙම ඇහැ හුරු වෙලා නැහැ. මාළුවෙකුගේ ඇහැ හුරු වෙලා නැහැ ඒ බිලී කොක්ක දකින්න. එයාට පේන්නේ අර පුංචි නලියන පණුවා විතරයි. ඉතින් මේ අපේ ඉන්ද්‍රියත් හරීම සකස් වෙච්ච ඉන්ද්‍රිය. සංකත ඉන්ද්‍රිය. ඒවා හැදිලා තියෙන්නේමත් ඒ විදිහට. ඒ නිසා තමයි මේවා දිහා නුවණසින් බලන්න කියන්නේ. නුවණැසින් බලනකොට පේනවා මේකේ ආස්වාදයක් තියෙනවා. හැබැයි ආස්වාදේ විතරක් අරගෙන ආදීනව අතාරින්න බෑ. කියන්නේ හැම විතරක් ගිලලා මේ බිලි කොක්ක කොක්කේ ඇමිලෙන්නේ නැතුව ඉන්න අමාරුයි. එහෙම කරන්න නම් ඒකට සුවිශේෂී දක්ෂතාවයක් තියෙන්න ඕන. ඒකට අරහත් අරහත් නුවණ කියන්නේ එහෙම එක. අරහත් මනසකට පුළුවන්. ඒකට අරහත් මනසට පුළුවන් ඕනෑම ආහාරයක් රසය විඳින්න හැබැයි ඒකට අහු වෙන්නේ නැතුව. ඉතින් අපේ ශ්‍රේණියට එනකොට අපේ පන්තියට එනකොට අපිට සිද්ධ වෙනවා ඒ බඳු අතිවිශිෂ්ට මනසක් නැති නිසා මේ දෙක ඉතින් සාපේක්ෂ වශයෙන් බලන්න ඕ මේකෙ මෙහෙම මෙච්චර ආස්වාදයක් තියෙනවා මේ ඇලීම් මට මේ මේ ටික දීලා මෙච්චර ටිකක් ගන්නවා මෙච්චර ප්‍රමාණයක් ගන්නවා. ඒතර ගන්න ප්‍රමාණය වැඩි. දෙන්නේ ටිකයි. ඒතර හැම විටම අපස්සාදෝ බහූ දුක්ඛෝ බහූ ආදීනවෝ ආස්වාදේ පොඩ්ඩයි ආදීනව වැඩි දුක් වැඩි. ඒතර මේ මේ බිස්නස් එකෙන් අපිට හැමදේම පාඩුයි. ලාභයක් නැහැ. අපි ගොඩාක් ගෙවන්න ඕනේ පොඩ්ඩක් ලබා ගන්න. ඒකට ඒ ඒ පාඩු ලබන ව්‍යාපාරයකට තමයි සංසාරي කියන්නේ. ඒක එන්නෙන් එන්න පාඩුයි අපිට සංසාරේ කොච්චර කාලෙ කියලා ඒ හිතිය ප්‍රමාණයට පාඩුයි. තව හිටියනම් තවත් පාඩුයි. හිටියා කියලා මේකේ ලාභයක් ලැබෙන එකක් නෙමෙයි. ඉන්න ඉන්න පාඩුයි. එතකොට මේ ඒ ඇහින් බලනකොට අපිට පුළුවන් නැත්නම් අපිට හැකියාවක් තියෙනවා තීරණයක් ගන්න. මේ ඇලීමට අහුවෙලා සංසාර සාගරේ ගහගෙන යනවද? එහෙම නැත්නම් ඒක නවත්තනවද කියන එක. එතින්දී තීරණ ගන්න පුළුවන් හැකියාව ලැබෙනවා. ඕනෑකමක් වෙනවා, පුළුවන්කමක් වෙනවා. හැබැයි මේ සංසාර ඔක්කොම කතන්දරය පැත්තකට දාලා මේක සාමාන්‍ය සිද්ධියක් විදිහට ගන්නා මොකක්ද ගණන් ගන්න දෙයක් නැහැ නේ කියලා වෙලට හිතෙනවා. හර්ෂෝය විද්‍යාවේ වෙනුත් ඒක ප්‍රාණිකම් ඔව් ඒ ඒ දැකීම උදව් වෙනවා ආස්වාදයේ කියන එක කොපමණ වෙලාවක් තියෙනවද? ඒ රහ කොච්චර වෙලාවක් තියෙනවද? ඒ සුවය කොපමණ වෙලාවක් තිබෙනවද? ඒ සතුට කොපමණ වෙලාවක් තියෙනවද? එතකොට පේනවා මේවා මේ එහෙම පැය ගණන් මාස ගණන් අවුරුදු ගණන් තියෙන දේවල් නෙමෙයි ආස්වාද කියන ඒවා. ස්වල්ප වෙලාවක් තියෙන කොපමණ වෙලාවක් තියෙනවද කියලා කලින් කියන්න බැරි. తాවකාලික අත්දැකීම් කියලා. ඉතින් එතකොට ඒ ඒ සුළු කාලයේ ගෙවා ගන්න අපිට පුළුවන් ඊට වැඩිය හරවත් අර්ථවත් දෙයක් හොයාගන්න. දැන් මේ පුංචි වෙලාවක ආස්වාදයක් නම් තියෙන්නේ. ඒ පුංචි වෙලාවේ පුංචි වෙලාව හරවත් විදිහකට අර්ථවත් විදිහකට ගෙවන්න අපිට වෙන විකල්පයක් හොයාගන්න පුළුවන්. ඊට වැඩිය. ඒතර මේ සතුට තමයි ජීවිතයේක අවසාන වශයෙන් හොයන්නේ ඉල්ලන්නේ ජීවිතේ. ඒතර ජීවිතයේ සතුට ඉල්ලන්නේ දැන් ඇලීමෙන්. එයාගෙන් තමයි ඉල්ලන්නේ. මොකද එයාත් එක්ක තමයි මේ මේ givisuma ගහලා තියෙන්නේ. ජීවිතය මේ givisuma ගහලා තියෙන්නේ සතුට හොයාගෙන යන ඒ ගමනේ ආසාවත් එක්ක. ආසාව තමයි සතුට දෙන්නේ. හැබැයි දැන් එහෙම දෙන්න සතුටක් වෙන ඒකට තමයි ආසාද කියන්නේ. හැබැයි දැන් අපිට ඊට වෙනස් ආකාර සතුටවල මේ ආධ්‍යාත්මික ගමනට ආවම අපිට පේනවා නෑ තව වෙන උල්පත් තියෙනවා. වෙන ගනුදෙනුකාරයෝ ඉන්නවා. එයා විතරක් නෙමෙයි මෙයත් එක්ක කරන බිස්නස් එක පාඩුයි දිගටම. හැබැයි ඊට වැඩිය සාධාරණ ව්‍යාපාරිකයෝ ඉන්නවා මෙතන. දැන් අපි අපිට අපි ළඟ තියෙන දෙයක් අපිට කන්න පුළුවන් දෙයක් කෑවහම අපි කන්න කැමති දෙයක් හුඟක් වේදම් කරන කෑමක් හිතන්නේ එහෙම එකක් අපිට දැන් කෑවහම සතුටුයි සතුට කියන්නේ රසයටනේ අපි වෙන එකක් නෙමෙයි ඒ වෙලාවේ ලැබෙන රසයට. හැබැයි අපිට පුළුවන් නම් ඒක කන්න කැමති තව කෙනෙකුට, ඒක හොයන තව කෙනෙකුට, ඒක නැති කෙනෙකුට දෙන්න. එතකොට අර අපේ දිවට දැනෙන රහ අපිට දැනෙන්නේ නැහැ. එයා කෑවම මේ රහ අපිට දැනෙන්නේ නැහැ. එතකොට ඒක නෑ. ඒක අතාරින්න වෙනවා. හැබැයි එහෙම දුන්නාම බෙදාගත්තාම ලැබෙන සතුටක් තියෙනවා. ඒක දිවට දැනෙන සතුටක් නෙමෙයි. ඒක මනසට දැනෙන සතුටක්. හැබැයි ඒ සතුට අරිට වැඩිය බොහොම පළල් බොහොම සිව්. ඒක ඊට වැඩි වෙලාවක් තියෙනවා. ඒ දිව තප්පරෙන් දෙකෙන් ඒ රහ ඉවරයි. එතකොට ඒ සතුටත් ඉවරයි. ඊට පස්සේ අහවල් මෙච්චර කෑවා කියලා මතක් කරාට සතුටක් එන්නේ නැහැ. නමුත් දැන් එහෙම එකක් අපි නොකා ඒක කණ්ඩ ඕනේ ඒක කාලත් නැති ඒක අවශ්‍යතාවයක් තියෙන බඩගින්නෙත් ඉන්න කෙනෙක් එක බෙදාගත්තාම දුන්නාම අර තප්පර ගානකට අපේ දිවට දැනෙන සතුට අපිට නැති වෙනවා ඒක අපි අත්හරින්න වෙනවා කැමැත්තෙන් අත්හරිනවා හැබැයි ඊට පස්සේ ලොකු මානසික සතුටක් දැනෙනවා ඒක මතක් කරන මතක් කරන වෙලාවක ඒ සතුට විඳින්න පුළුවන් අර සතුට මතක් කරලා විඳින්න බෑ. මතක් කරන කරන පාර දුකක් එන්නේ අයියෝ දැන් නෑනේ ආයෙත් කන්න ඕනේ කියලා. නමුත් අරක නෑ මතක් කරන කරන වෙලාවේ සතුටක්. ඒකට ඊට වෙනස් සතුටේ උල්පතවල් අපිට පෑදෙනවා පාද ගන්න පුළුවන් මේ ධර්ම මාර්ගයට ආවහම. ඔය එකක්. තව තියෙනවා අපිට කාගේවත් හිතක් රිදවන්න ඕන පුළුවන් වෙච්ච වෙලාවක එහෙම රිදවන්නේ නැතුව අපි හිටියොත් එහෙම ඒ දැනෙන සතුටනේ මම මෙයාගේ හිත රිදෙන්නේ නැහැ කියන සතුට. එතකොට ඒ දානේ ඊළඟට ඒ සීලයෙන් ලැබෙන සතුට. ඒවා හරිට වැඩිය ආයු කාලයේ වැඩි ඒ සතුට. ඊටත් එහා භාවනාවට එනකොට ඊටත් වඩා ගැඹුරු තෘප්තියින් අත්දකින්න ලැබෙනවා. ඒව අර අර තණ්හාවට දෙන්න බෑ. ඒ ඇලීමට දෙන්න පුළුවන් දේවල් නෙමෙයි. ඒවත් එක්ක මේවා සංසන්දනය කරනකොට මේ වගේ ආදීනව නෑ. ආදීනව ඇත්තෙම නෑ. සතුට සැනසෙල්ල විතරයි. අරකේ ආදීනව මහා ගොඩකුයි පුංචි සතුටකුයි. එනිසා හොඳම දේ ඇලීම අතාරින්න විකල්ප හොයාගන්න. ඒ ජීවිතේ තෘප්තිමත් කරන්න, මනස සතුටු කරන්න, निराமிස සතුටේ උල්පතවල් හොයාගන්න. ඒව ඕනේ තරම් තියෙනවා අපි ඇතුළෙම. අපි ඒව දිහා බලන්නේ නැති එකයි ප්‍රශ්නේ. ඒක කියන එක ශ්‍රණයක් විතරයි මනස සතුටද හ්ම් සත්‍ය කියන එක අපිට අනුකූලව අත්හැරිලා නැහැ වගේ සතුටක් කියන පුළුවන් නේද? කියලා කියලා මෙහි කරනකොට නිතර නිතර ඒක අත්හැරලා නැහැ වගේ ඔව් දැන් දීමයි අතහැරීමයි දෙකක්. හ්ම්? ඒ දෙක දෙකන්නේ. දෙන එකයි අතාරින එකයි දෙකක්. දානේ සහ අතහැරීම කියන්නේ එකක් නෙවෙයි. ඒක දෙකක්. එතකොට දානේ දානේදී ඒ භෞතික දේ අපිට අතාරින්න වෙනවනේ. ඒක අල්ලගෙන දන් දෙන්න බෑනේ. මොනවා හරි දැඳුමක් කියන්නේ ඇඳුමක් තව කෙනෙකුට දෙනවනම් ඒක අතාරින්න එපා භෞතිකව. භෞතිකව ඒක අපි ඇඳගෙන තව කෙනෙකුට දෙන්න බෑනේ. ඉතින් ගලවලා දෙන්න වෙනවා. නැත්තම් අල්මාරිය ඇරලා ඒක දෙන්න වෙනවා. එතකොට ඒක භෞතික වශයෙන් අතහැරීමක් වෙනවා. හැබැයි මානසිකව අතහැරලා නැති වෙන්න පුළුවන්. මානසිකව ඒක අල්ලගෙන ඉන්නවා මම දීපු ඇඳුම දැක්කම තා මම දීපු ෂර්ට් එක නේද වැඳන්නේ. ඉතින් අපිට එහෙම කියන්නත් පුළුවන්, හිතෙන්නත් පුළුවන්, නොකියුවත් වෙන අය එක්ක කියන්නත් පුළුවන්. ඉතින් ඒක වෙනම කාරණයක්. ඒ නිසා එතකොට ඒ අල්ලා ගැනීම නිසා දුක් විඳිනවා. දුන්නා කියන සතුටක් තියෙනවා අල්ලා ගැනීම නිසා දුකක් තියෙනවා අතහැරීම සඳහා නම් මොනවද දෙන්න ඕනේ කාටවත් අතහරින්න. ඒ කියන්නේ අතහැරීම කියන එක ඔක්කොම දීලා දීලා දීලා දෙන්න මොනවත් නැති තැනකට ආවම සියල්ල අතහැරියා කියලා කියන්නේ නැහැ. එහෙම එකක් නැහැ කවදාවත්. එහෙම නැති මරණයේදී මේ අතහැරීම කරන්න පුළුවන් වෙන්නේ සියල්ල දීලා. ඒ භෞතික වශයෙන් දීම භෞතික දේවල් වලින් වෙන්වීමට නෙමෙයි නෙක්ඛම්ම කියලා ධහමේ කියන්නේ නෙක්ඛම්ම නික්මීම කියලා කියන්නේ ඒකට නෙමෙයික සංකල්පයක් නෙක්ඛම්ම සංකප්ප ඒක සම්මා සංකප්ප වල විස්තර කරන කාරණයක් ඒක මානසිකව කරන දෙයක් අතහැරීම ධහමේ කියන්නේ Taman ළඟ තියෙන දේවලුත් අතහැරලා පාවිච්චි කරන්න ඒ ඇඳුම සෙරෙප්පු දෙක මොනවා හරි ඒක අල්ලගන්න එපා. හොනෙලාට දාන්න, අසලාට ගලවන්න බෑ අල්ලගන්න එපා. මානසිකව ඒකත් එක්ක බැඳෙන්න එපා. මේ සිතිවිලි ඔක්කොම අපි ග්‍රහණය කරගන්න මේ ස්පර්ශයෙන් තමයි ඔය සිතිවිල්ලක් කියනකොටම ඒක ස්පර්ශ වෙලානේ වෙලා ඉවරින්දනේ සිතිවිල්ලක් කියලා අපි කියන්නේ. ඒ කියන්නේ ස්පර්ශය පහු කරගෙන ආවට පස්සේ තමයි සිතිවිල්ලක් කියන එක අපිට තේරෙන්නේ. ඊට ඉස්සෙල්ලා සිතිවිල්ලක් නැගලා ඉතින් ඉතන ස්පර්ශයක් ඔව්. ඔව්. ඒ දැන් ඇහුණා කියන්නේ ඇහෙනවා කියන්නේ ස්පර්ශයක් වෙලානේ. ඔය තුනේ එකතුවටනේ ස්පර්ශ කියන්නේ නේද? ඒ බාහිර ආයතනයයි අභ්‍යන්තර ආයතනයයි විඥානයයි මේ තුනේ එක්වීමට කියන නමක් තමයි ස්පර්ශ කියන්නේ. ස්පර්ශය කියලා වෙනම එකක් නෙමෙයි මේ තුනේ එක්වීම කියන ක්‍රියාවට තින්හං සංගති පස්සෝ මේ තුනේ එක්වීමට පස්ස කියලා කියනවා. ඒතර ඒ තුනේ එක්කුන් නැත්තම් අපිට ඇහෙන්නෙත් නෑ, පෙවුනෙත් නෑ, හිතුනෙත් නෑ මොනවත් නෑ. දැන් ශබ්ද තරංගයක් ඇවිල්ලා කනේ වදින එකට නෙමෙයි ඇහෙනවා කියන්නේ එහෙම ඇහෙන්නේ නැහැ අපිට. ඒ වදිනවා. ඕ හැම වෙලේම වදිනවා. ඒතර ඒ වැදෙන තරංග වල පණිවිඩේ ස්නායු දෙකේ මොළයට යනවා. ඒත් අපිට ඇහෙන්නේ නැහැ. එහෙම ගියත් ඇහෙන්නේ නැහැ. ඒකට අවධානය යොමු වෙන්න ඕනේ. අවධානය යොමුනොත් විතරයි ඇහෙන්නේ. ඒතර මේ අවධානයකට යොමු වීමට තමයි පස්ස කියන්නේ. කිසියම් ඉන්ද්‍රියකට අවධානය යොමු වෙනවා. එතකොට තමයි ස්පර්ශය වෙන්නේ. ඒ ස්පර්ශ වුණාම තමයි අපිට ඒ අත්දැකීම අපි දැනුවත් වෙන්නේ. ප්‍රමුඛ මේ විශ්වවිද්‍යාල කොම්පියුටර් එකක් සමතේ ඉඳලා විපස්සනා කරන්නේ සමතේදී කරන්නේ සමතේ ඉලක්කය තමා සිත සංසිඳවා ගැනීම සිත නිස්කලංක කර ගැනීම සිත තැන්පත් කර ගැනීම සිත විවේකයටපත් කර ගැනීම සිතෙහි තිබෙන හැකියාවන් ඒ කුසලතා මතු කර ගැනීම. ඒව තමයි සමතේ ඉලක්ක. ඉතින් එහෙම හිත තැන්පත් කරගෙන සංසිඳවාගෙන විවේකයටපත් කරගෙන එහෙම ඉන්න පුළුවන්. ඒතර සමතය ඉලක්කයක් කරගෙන සමතේ ගමනාන්තයක් කරගෙන ඉන්න පුළුවන්. ආ දැන් හරියි. කාලයක් මේ විදිහට පුහුණුව ලැබුවාම දැන් හිතෙන්නේත් නැහැ හිතුණට දුවන්නේත් නැහැ හරි සතුටක් ඇඟටත් වේදනාවක් නැහැ එහෙම ඉන්න පුළුවන් ඒකට කෙනෙකුට දෙන්න පුළුවන් දැන් හරි හොඳයි මේක හරි ෂෝ මින් එහා ගමනක් නැහැ තිබුණත් ඕනෙත් නැහැ මෙතනින් මේ ප්‍රශ්නේ ඉවරයි එතකොට සමතය ඒ සමතයකටපත් වුණු මනස ඒ කියන්නේ සංසිඳුණු මනස තමයි නිෂ්ඨාව කියලා. අවසාන ඉලක්කය කියලා අරගෙන එතන පදිංචි වෙන්න පුළුවන්. ඒක තමයි ඔය බුදුදහම පහළ වෙන්න කලින් තිබුණු ආධ්‍යාත්මික ඉලක්කය. ඉතින් බුදුදහම කියනවා ඒ එහෙම එකක් තියෙනව නෑ කියන්නේ. ඌ එහෙම එකක් බුදුදහම මොනවත් නෑ කියන්නේ කියේ නෑ. දෙවියන් වහන්සේ ගැන වුණත් නෑ කියන්නේ කියේ නෑ. එහෙම කෙනෙක් ඉන්නවා මහා ප්‍රඥා කියලා කෙනෙක් ඉන්නවා. ඒතර අනිත් අය හිතනවා අනිත් බ්‍රහ්මයන් හිතනවා එයා තමයි ලෝකේ මැව්වේ කියලා. දැන් ඒක ඒකක්වත් නෑ කියන්නේ යන්නේ නෑ බුදුදහම. හැබැයි ඒකේ සීමා පෙන්නලා දෙනවා. ඒතර මෙහෙම මෝක්ෂයක් තියෙනවා. හැබැයි මෝක්ෂය කාලිකයි. මේ මොක්ෂය කාලයට යටත් එකක්. මේ මොක්ෂය ඇතුලේ ඔය සියලුම කෙලෙස් නිදාගෙන ඉන්නවා. ඒ කෙලෙස් ගැඹුරු නිින්දක ඉන්නවා. ඒ කාලයේ අවසාන වෙනකොට අනිවාර්යයෙන්ම ওই නිදාගෙන හිටියය හැරෙනවා. ඊළඟට ඒ කාලේ ඉවර වෙන්න කලින් උනත් යම් යම් හේතු නිසා ඔය දැහැන් බිඳෙන්න පුළුවන් කෙලෙස් අවදි වෙන්න පුළුවන්. ඒතර මේ ඔක්කොම නැති වෙලා යනවා. මේක සංකතයක්. කියන්නේ සකස් කළ දෙයක්. හදාගත් එකක්. දැන් මෙතන පදිංචි වෙන්න එපා. ඒ ඒ අදහසින් තමයි අර වචනේ දහම හඳුන්ලා දෙන්නේ සමත යානය. එතකොට මේ හරි ලස්සනයි. මේ අත්දැකීම මේ මොක්ෂයේ කියුදේ ඒ සමාධිය ගමනාන්තය නෙවෙයි එක වාහනයක්. ගමනක් යන්න ඕන සුදුසු වාහනයක් මිස එය ගමනාන්තය නෙවෙයි. මේ ඒ හිත තැන්පත් වීමම ඒ අත්දැකීමම හදාගත්ත දෙයක් කියලා අපිට බලන්න පුළුවන් නම් ඒක විපස්සනා. මේක හදාගත්ත දෙයක්. මේ තැන්පත් බව මේ මේ හේතු නිසා තියෙන එක. ඒ හේතු නැති වෙච්ච ගමන් මේ තැන්පත් බව නැති වෙනවා. මේ තැන්පත් බව සම්පූර්ණයෙන් මට පාලනය කරන්න බෑ. මට ඕනේ තරම් වෙලාවක් තියාගන්න, මට ඕනේ තැනකදී ඒ තැන්පත් බවට එන්න එහෙම බෑ. දැන් මේ විදිහට ඒ සමාධියම ඒ සමාධිමය අත්දැකීමම ඒ සමාධිය නිසා අත්දකින කායික වින්දන මානසික වින්දන ඒවායේ ඇත්ත ඇත්ත විදිහට දැකීමට තමයි විපස්සනා කියන්නේ. නැතු වෙනම එහෙම ඉඳගෙන වෙනම දෙයක් අරගෙන කරන එකකටම නෙමෙයි විපස්සනා කියන්නේ. ඒ ඒ සමාධියේ තියෙන සීමා හඳුනාගන්න එක. ඒ සමාධිය සංස්කාරයක් කියලා දකින එක. හේතුඵල හේතුඵල න්‍යායට යටත් සංසාරේ කොටසක්. ඒතර විපස්සනා කියන්නේ ඒ මොහොතේ ලබන අත්දැකීමයි අපි විපස්සනා කරන්නේ. අලුත් සිතිවිල්ලක් කරගෙන අලුත් සිතිවිල්ලක් අරගෙන විපස්සනා කරන්න පුළුවන්. ඕනෑම දෙයක් අරගෙන විපස්සනා කරන්න පුළුවන්. හැබැයි ඒ වෙලාවේ ලබන අත්දැකීම විපස්සනා නොකර වෙන සිතවිල්ලක් කරගෙන විපස්සනා කිරීමෙන් ඥානයක් ලැබුණට ප්‍රඥාවක් ලැබෙන්නේ නැහැ. එහෙම අපි විපස්සනා කරන්න ගියාම මොකක් හරි කාරණයක් ඔළුවට අරගෙන ඒක ඒ වෙලාවේ අත්දැකීමකුත් නෙමෙයි අපි අත්දැකලත් නැහැ. එතකොට න්‍යායක් විදියට දෙයක් අරගෙන අපිට සංසුන්ව ඒ ගැන විමර්ශනයක් කරන්න පුළුවන්. ඒ විමර්ශනය කිරීමෙන් අපිට දැනීමක් ලැබෙනවා, ඥානයක් ලැබෙනවා. හැබැයි ප්‍රඥාවක් ලැබෙන්නේ නැහැ. ඒක ඥානයක්. න්‍යායාත්මක දැනීමක් ලැබෙනවා. මෙතෙක් කල නොදැන හිටි කාරණයක් දැනගන්න පුළුවන් එහෙම විමසන්න ගියාම. ඒ විමසන දේ සම්බන්ධයෙන්. හැබැයි ඊට පස්සේ අපිට සිදු වෙනවා ඒ ඒ අපි අනාවරණය කරගත්ත ඥානයට අනුව ජීවත් වෙන්න. ජීවත් වෙලා බලන්න ඕනේ. ඒ සිතිවිල්ලක් අරගෙන ඒ පුදුම අපිදියට ලස්සනා කරාම ඒ සිතිවිල්ල සම්බන්ධයෙන් කිසියම් අවබෝධයක් පහළ වෙනවා නේද? ඒ අවබෝධයට අනුව ජීවත් වෙන්න ඕනේ ළඟට. ඒක ඇත්තද බොරුද කියලා අපි ගලගාලා උරගාලා බලන්න ඕනේ. ඒ පැත්ත නොකර අර මෙනෙහි කිරීම විතරක් කරාට ප්‍රඥාවක් ලැබෙන්නේ නැහැ. ජීවිතේ වෙනසක් වෙන්නේ නැහැ. හැබැයි දැන් වර්තමාන අත්දැකීම අපි විපස්සනා කරනකොට මේ වෙලාවේ ලබන අත්දැකීම දිහා බලනකොට ඒ අත්දැකීම කොහොමද ඇති උනේ? කොපමණ වෙලාවක් තියෙනවද ඒ අත්දැකීමට මොකද වෙන්නේ? ඇති වුණු විදිහටම තිබිලා නැති වෙනවද? නැත්නම් ඇති වුණු මොහොතේ සිට වෙනස් වෙවි වෙනස් වෙවි කියලා වෙනම දෙයක් නැති වෙලා යනවද? ඒ අත්දැකීමයි මගේ අතර තියෙන සම්බන්ධය මොකද්ද? ඒ අත්දැකීම මට අයිතිද? මට ඕන විදිහට හදාගන්න පුළුවන් එකක්ද? දැන් මේ විදිහට වර්තමාන අත්දැකීම ගැන අපි විවිධ පැති වලින් බලමින් විග්‍රහ කරමින් හේතු හොයමින් විමසමින් විනිවිද යනකොට ලැබෙන අවබෝධය ප්‍රායෝගිකයි. එතන ඒ මොහොතේම ඒකේ ප්‍රතිඵලය තියෙනවා. ඒ මොහොතේ මේ අත්දැකීම ගැන අපේ ඇලීමක් තිබ්බනම් ඒක නැති වෙලා යනවා. ගැටීමක් තිබ්බනම් ඒකත් නැති වෙනවා. ඒ අත්දැකීමට අපි රැවටීමක් රැවටිලා තිබ්බනම් ඒ රැවටීමක් නැති වෙලා යනවා. අපි නිදහස් වෙනවා. එතකොට මේ නිදහස කියන එකත් ඒ මොහොතේ සිදු වෙනවා. සියයෙන් අවබෝධයයි දැනගැනීම කියන දැන ගැනීම එක වෙනසක් තමා දැන ගැනීම අපිට ඒ කියන්නේ දැනීම කියන එක තව කාගෙන් හරි ගන්න පුළුවන් දෙයක්. කොලේකින්, පොතකින්, පත්‍රයකින්, ටෙලිවිෂන් එකකින්, රේඩියෝ එකකින් ගන්න පුළුවන් දෙයක්. එහෙම නැත්නම් කෙලින්ම තව කෙනෙකුගෙන් අහලා ගන්න පුළුවන් දෙයක් දැනීම. එළියෙන් ඇතුළට ගන්න එකක්. එතකොට එයත් තව කාගෙන් හරිගත් එකක් වෙන්න පුළුවන්. මේ දැනීම කියන එක අතින් අතට යන ඔළුවෙන් ඔළුවට යන දෙයක්. අතමාරුවට ගන්න එකක්. අපිටත් ඒක දෙන්න පුළුවන්. අපි හරියට පොතක් කියවොත්, හරියට තව කෙනෙක් එක්ක කතා කරලා ඉගෙන ගත්තොත් අපිටත් පුළුවන් ඒ ටික හරියට ගලපලා ඒ කාර්යය නොදන්න කෙනෙකුට කියලා දෙන්න. ඒ ඒ දැනීම දැනගැනීමට මට නිතර එන උදාහරණයක් තමයි ඔළුවට එන පැහැදිලි වෙන කාරණයක් තමයි ඔය මේ භූගෝල විද්‍යාව. භූගෝල විද්‍යාවේදී ඒ භූගෝල විද්‍යාව විෂය දන්න කෙනෙකුට ගුරුවරයෙකුට ගුරුවරියකට පුළුවන් ලෝකසිතියම අඳින්න නැත්නම් ලංකාසිතියම අඳින්න ආසියාසිතියම අඳින්න කලුලෑල්ලේ හෝස් ඒ white board එකේ ඇඳගෙන. ඇඳලා නම් කරන්න පුළුවන් මෙන්න ලංකාව, මෙන්න යාපනයේ, මෙන්න මහනුවර, මෙන්න අනුරාධපුරේ, මෙන්න ඉන්දියාව, මෙන්න පාකිස්තානයේ, මෙන්න එංගලන්තයේ, රුසියාව, ඇමරිකාව ටික ඔක්කොම අඳින්න පුළුවන් මේ හැටියට. ඇඳලා නම් කරන්නත් පුළුවන් මෙන්න එවරස්ට් මේක උස මෙච්චරයි, මෙන්න මහමුහුද, මෙන්න මලමුහුද ටික නම් කරන්න පුළුවන්. මෙන්න සහරා කාන්තාරේ ඔක්කොම ඒවා ඇත්ත බොරු නෙමෙයි ඇත්ත. දැන් කාටවත් ඒක හරියට නම් කරා නම් ඒක ඇත්ත. හරියට ඇඳනම් ඇත්ත. බොරුවක් නෙමෙයි. එතකොට ඒ ඒ ගුරු තුමිය හෝ ගුරුතුමා ඒක තවත් ගුරුවරයෙක්ගෙන් ඉගෙනගෙන තියෙනවා. ඒ ගුරුවරයා තව ගුරුවරයෙක්. එතකොට මේ ඉගෙන ගන්න අපිටත් පුළුවන් ඊට පස්සේ භූගෝල විද්‍යාව ගුරුවරු වෙන්න. හරියට ඉගෙනගෙන විභාගෙට ওই ටික හරියට ලිව්වොත් හරියට ඒ සිතියන් ටික ඇන්දොත් නම් කරොත් පුළුවන්. ඔය එකකටවත් යන්න අවශ්‍ය නැහැ. ඒ කියන්නේ අත්දැකීමක් නැහැ. ඉන්දියාවට යන්න අවශ්‍ය නැහැ. එංගලන්තයට යන්න අවශ්‍ය නැහැ. ඇමරිකාවට යන්න අවශ්‍ය නැහැ. රුසියාවට යන්න අවශ්‍ය නැහැ. එවරස්ට් නගින්න ඕනෙත් නැහැ. සහරාකාන්තේ මොනවත් ඕනේ නැහැ. ඒ කිසි එකක් අවශ්‍ය නැහැ. ඒ ටික හරියට සිටියම කඳින්න පුළුවන්, සිටියමක නම් කරන්න පුළුවන්, නම් නොකර සිටියමකින් හඳුනා ගන්න පුළුවන් මේ හවල් තැන කියලා මේ ඒකේ උස කොච්චරද ගැඹුර කොච්චරද දීග පළල ওই ටික. ඒක තමයි දැනීම. අත්දැකීමකින් තොරව අත්දැකීමක් නොලබා අත්දැකීමකින් නූපන් අතමාරුවට ගත්ත දෙයකට තමයි ඥානය කියලා කියන්නේ දැනීම කියලා කියන්නේ දැන ගැනීම. ඒක හරි තමයි. ඒ වර්ධින්නත් පුළුවන් දැනීම. නිසා ඥානයේ ඥානයේ වර්ග කරනවානේ සම්මා ඥාන මිච්ඡා ඥාන කියලා. හරි නුවණ වැරදි නුවණ. ඒකට ඒ වර්ධින්නත් පුළුවන්. අපේ ගුරුවරයාට වැරදුනා නම් අපිටත් වැරදින්න පුළුවන්. ඒ පොත වැරදි නම් අපිටත් වැරදින්න පුළුවන්. එහෙම කාලාන්තරයක් තිස්සේ වැරදි ඥාන සම්භාරයක් ඇවිල්ලා තියෙනවා. ඒකේම වරින් වර නිවැරදි කරනවා. මේක එහෙම නෙමෙයි. එදා එහෙම කිව්වට අද මේක වැරදි කියලා හොයන් තියනවා කියලා ඒව එහෙම යනවා. දැක්කීම අවබෝධය කියන්නේ ඊට වෙනස්. දැන් අපි තුමු නුවර ඉන්නවනම් දැන් නුවර ඉන්න කෙනෙක් නුවර කියන එක අත්දකිනවා. ඒ නුවර දේශගුණය අත්දකිනවා. පාරවල් දන්නවා. වහින්නේ කොයි වෙලාවට කියන කෙනෙක් පොඩි අවබෝධයක් තියෙනවා. පායන්නේ කොහොමද? කොච්චර රස්නේද? ඉතින් මේ ගැන අත්දැකීම් ටිකක් තියෙනවානේ. මේ සමහරට එයා මේ නුවර කියන එක දන්නේ නැති වෙන්න පුළුවන්. ඒ වචනේ දන්නේ නැති වෙන්න පුළුවන් මේකට කියන. එතන කෙනෙක් ඇහුවොත් ඕකේ දේශාංශ සක්ෂාංශ කියන්න නුවර ඒව කියන්න බෑ. ඒවා ඉතින් අහලත් නෑ ජීවිතේට මේකේ. නුවරද එහෙනම් ඉතින් වා නුවර ගැන දන්නේ නෑ. නුවර ඒව දන්නේ නැහැ. දේශාංශාංශ දන්නේ නැහැ. හැබැයි නුවරේ ඉන්නේ. නුවර පදිංචි උපන්නේත් නුවර. නුවර කියන එක තමයි ජීවිතේ. නුවර උස කීයද මොහොත මට්ටමේ ඉන්නේ. ඒක දන්නේ නැහැ. කවදාවත් මැනලා නැහැ. ඒක ප්‍රශ්නයක්වත් නැහැ. නුවර ඉන්න කිසි කෙනෙකුට ඒක ප්‍රශ්නයක් නැහැනේ. මේක උස කීයද කියලා. ඒක ඔක්කොම ඒ ප්‍රශ්නේ ආන්නේ නුවරට නුවර දන්නේ නැති අය. නුවරට අලුතින් එන අය තමයි අහන්නේ නුවර උස කීයද මොහොත මට්ටමේ. ඒව දන්නේ නැහැ. දන්නේ නැති වුණාට නුවර දන්නවා. ඉතින් කාටද කියලා ඕවා එකක්වත් දන්නේ නැත්නම් ඔයා නුවර ගැන මෙලෝ දෙයක් දන්නේ ඒ මෙලෝ කියන එක දන්නේ නැති වෙන්න පුළුවන්. හැබැයි ඒ ජීවත් වෙන්න අවශ්‍ය ඕන ටික දන්නේ. ඒතර මේ තමයි වෙනස අවබෝධයේ සහ අත්දැකීමේ ඊළඟට ඥානයේ මේවා අතර වෙනස ඒක තමයි. ඒතර අවබෝධයක් එන්න අත්දැකීමක් අවශ්‍යයි. ඥානයක් එන්න අත්දැකීමක් ඕනේ නැහැ. හැබැයි අත්දැකීමක් ලැබුවටම අවබෝධයක් එන්නේ ඒ අත්දැකීම විමසන්නට ඕනේ. අත්දැකීම දිහා අපි බලන්න ඕනේ. අත්දැකීම එහාට මෙහාට හරවල හරවල ඒ පැත්තෙන් මේ පැත්තෙන් බලන්න පුළුවන් හැම පැත්තෙම බලන්නට ඕනේ විග්‍රහ කරන්නට ඕනේ එහි ප්‍රතිඵලයක් විදිහට තමයි අවබෝධය. දැනීම තියෙනවා, අත්දැකීම තියෙනවා. දැනීම කියන එක අපි අවධානයෙන් ගන්න ඕන එකක්. අවධානය නැත්තම් ගන්න බැරි එකක් දැනීම. අත්දැකීමට අවධානයක් ලොකුවට ඕනේ නැහැ. ඒක කොහොමත් අත්දැකීම් කියන එක ලැබෙනවා. හැබැයි ඒ ගැන විමසා බැලුවොත් හොඳට විනිවිද බැලුවොත් විතරයි අවබෝධයක් ලැබෙන්නේ. පිළිගන්න විදිහට මගේ අත්දැකීම මේ ප්‍රතිපදාවේ යෙදෙන එක විදින ආයත වෙන අවස්ථාවේදී දැනෙන අතරන බව. ඉතින් සිවාගේ මොනින් සුසුකන් ලබාගෙන ඊට පස්සේ ඒ සුසුකන් සමාජයට සමාජ මෙහෙවරක් විදිහට යොදා ගන්න අවදි තමයි අපගත කරන්න දේවල් සමාජයේ බලාපොරොත්තු වෙන යුතුයකම් වගකීම් සැකක හවුල් කරන බවට පත් වෙනවා. ඉතින් අපි යම් විවේකයක් ලැබෙන වෙලාවක අපිට මෙලින්ම සියයට නැගෙන්නේ මතක් වෙන්නේ මතක් කරලා දෙන්නේ යුතුයකම් සහ වගකීම්. මොකද දේශනාවක් තියෙනවා මේ සිත මන්දිරෙ මෙතෙන්ද නම් ඒ සියලුමට ආශය යහපත් හැසිරීම සිදුවිය යුතුයි. මේ සිතිවිලි සුවපත් කරන්ට මම මගේ අත්දැකීම තමයි මේ වගකීම් පිළිබඳ අවබෝධයක් ලබාගෙන ඒ වගේ දෙලවරක් නැහැ. නමුත් අපිට අවශ්‍යම කරන වගකීම් වත් අත්හැර දාගන්න මේ පිළිබඳ සැලසුම් කරන අත්දැකීම එයින් සාර්ථකත්වයක් ලැබුණොත් තමයි නැවතේ සිටිවිල්ල අප පසුපස හඹා නොවෙන්නේ. මේක සත්‍යතාවය කියනවා. මුලින්ම ඒ ඔබතුමා විමසනවා මේ නැත්නම් ප්‍රකාශ කරනවා අපිත් එක්ක බෙදා ගන්නවා ඒ ගිහි කෙනෙක් විදියට මේ සමාජගත වෙලා ඉන්නේ ගිහි කෙනෙක් කියන්නේ සමාජගත වුණු කෙනෙක් එතකොට එතින්දී අපි සමාජයෙන් දේවල් ගන්නවා ඒ වගේම සමාජයට දේවල් දෙන්නත් වෙනවා මේ දෙකම ඒ ගනු දෙනුවම සිදු වෙනවා. එහෙම නැතුව ජීවත් වෙන්න බෑ. ඒ ඇත්ත අපි කවුරුත් පිළිඅරගෙන තියෙන්නේ. එහෙම නැතුව ජීවත් වෙන්න බෑ. සමාජයෙන් සමාජය අපිට ඕනේ. අපි ඕන එපාකම් සමාජයේ පරිමාණව. ඒ වගේම ඉතින් ඒ කිසියම් සීමිත පිරිසකගේ ඕන එපාකම් අපිත් පරිමහන්ට ඕනේ. දැන් මෙතන තියෙන එක ලස්සන කාරණයක් තමයි අපේ ඕනෑපාකම් අපි එක්කෙනෙක් ගත්තොත් ඒ කෙනෙකුගේ ඕනෑපාකම් පිරිමහන්න අසීමිත පිරිසක් මහන්සි වෙනවා කියන එක. ඒ අපි ළඟ ඉන්න, පවුලේ ඉන්න එක්කෙනා දෙන්න නෙවෙයි. අපේ කෙනෙකුගේ අවශ්‍යතා සම්පූර්ණ කරන්න ළඟ ඉන්න, දුර ඉන්න, දන්නා, නොදන්නා හිතවත් අහිතවත් අසීමිත පිරිසකගේ දායකත්වය අවශ්‍යයි. ඒ ඔක්කොටම තමයි සමාජය කියන්නේ. ඒතරේ අපේ පැවැත්ම වෙනුවෙන් අපි හිතනවට වැඩි වපසරියක ජීවත් වෙන අතිවිශාල පිරිසක් උදව් කරනවා. හැබැයි අපි හිතන්නේ නෑ ඒක අපි සාමාන්‍ය හිතන්නේ අපේ ගෙදර ඉන්න දෙතුන් දෙනා ඔෆිස් එකේ රස්සාව කරන තැන ඒ එක්කෙනෙක් දෙන්නේ කොයි වගේ ටික දෙනෙක් ගැන විතරයි අපිට හැඟීමක් තියෙන්නේ අපිට උදව් කරනවා අපි ඒ අයින්දයි මේ කරදරයක් නැතු වෙන්නේ අපිට කරදරයක් වුණොත් ඒ අය අපිව බලන්නේ ඉතින් එහෙම හතර පහ දෙනෙක් ඇති ඕනනම් හැමෝටම ඊට වැඩිය නෑ හැබැයි ඇත්ත මොකද්ද හතර පහ දෙනා ඇත්ත නමුත් ඊට වඩා කෝටි ප්‍රකෝටි බිලියන ගණනක් වූ දෙනෙක් අපි ගන්න හැම හුස්මක පටන් අඳින හැම නූල් පොටක පටන් අපිට උදව් කරනවා. දැන් අපි උදව් අපිට බෑ එච්චර පිරිසකට උදව් කරන්න. අපෙන් උදව් අවශ්‍ය බොහොම ටික දෙනෙකුට. දෙතුන් දෙනෙකුට තමයි අපෙන් උදව් ඕනේ. අපි බැඳිලා තියෙන්නේ වගකීම් පැත්තෙන්, යුතුයකම් පැත්තෙන්, නීතිය පැත්තෙන්, සාර ධර්ම පැත්තෙන්, සංස්කෘතිය පැත්තෙන් අපි බැඳිලා තියෙන්නේ කීප දෙනෙකුට උදව් කරන්න විතරයි. කීප දෙනෙක් විතරයි අපෙන් උදව් බලාපොරොත්තු වෙන්නේ ගිහි කෙනෙක් විදිහට. එතකොට මේකම පේනවා මේ අපි කොච්චර ගන්නවද අපේ පැවැත්ම වෙනුවෙන් මේ විශ්වයෙන් හැබැයි අපි දෙන්නේ කොච්චර ටිකද කියන්නේ. දැන් මේ කාරණය පේනකොට මේ ටික දෙනාට හරි අර අතිවිශාල පිරිසකගේ ණය දැන් අපි ණයයි නේ අයට ඒ ණය අපිට ගෙවන්න වෙන්නේ මේ ටික දෙනෙක් කරහා ඒ ඔක්කොටම ණය ගෙවන්න බෑ අපිට ඒ ණය ගෙවන්න පුළුවන් ක්‍රමය තමයි මේ අපෙන් යුතුයකම් වගකීම් වෙන්න තියෙන පිරිසට ඒව නොපිරිහෙලා අඩුපාඩුවක් නොවෙන්න අපිට පුළුවන් මට්ටමින් කලට වෙලාවට ඉටු කරන එක. එහෙම නැතුව ඔය ඒ ඒ හැමෝගෙම ණය අපි ගෙවන්න ඕනේ කියන එකට આવොත් නම් කාටවත් කවදාවත් හිස්සැසීමක් නම් වෙන්නේ නැහැ. දැන් ඒ තමා බෝධිසත්ත්ව චර්යාව. දැන් උන්වහන්සේ ඒ කතන්දර හැම එකකම තියෙන්නේ උන්වහන්සේ මොන තැන මොන විදිහේ කෙනෙක් විදිහට ඉපදුනත් ඒ තැනට වෙන්න තියෙන යුතුයකම ඉටු කළා. ඒ හැම කතාවකම තියෙන්නේ ඒකයි තැනට ගෙවන්න තියෙන ණය ගෙවලා උපරිම වශයෙන් ගෙවලා තමයි ඒ ජාතක කතාව ඉවර වෙන්නේ. එතකොට මේ යුතුයකම් ඉටු කිරීම, වගකීම් ඉටු කිරීම සහ අනිත්‍ය සාධාරණව අපෙන් බලාපොරොත්තු වෙන දේ සමහර අයට අයිතියක් තියෙනවා අපෙන් බලාපොරොත්තු වෙන්න දේවල් හැමෝටම එහෙම අයිතියක් නැති වුණාට හැබැයි හැමෝම අපිට උදව් කළාට හැමෝටම බලාපොරොත්තු වෙන්න අයිතියක් නැහැ අපෙන් සීමිත පිරිසකට ඒ අයගේ සාධාරණ බලාපොරොත්තු පුළුවන් මට්ටමින් ඉටු කිරීම පාරමිතාවක්. කරගන්න පුළුවන්. දැන් ඒ ඒ ලේබල් එකේ ඇහිම් බැලුවාම ඒ ඒව කරදර නෙමෙයි බර නෙමෙයි අපේ මේ විමුක්තියට යන්නේ අවශ්‍ය සුසුකම් සම්පූර්ණ කර ගැනීමක්. ඒ වැඩ කිරීම, යුතුයකම් ඉටු කිරීම, අනිත්‍යයේ අවශ්‍යතා ඉටු කිරීම. අපිට වෙලා ඕනේ භාවනා කරන්න මේ දහමත් එක්ක ඉන්න වැඩසටහන් වලට සම්බන්ධ වෙන්න වෙලා ඕනේ ඉතින් මේ වෙලාව කියන දේ එක පැත්තකින් අඩු වෙවි අඩු වෙවි යන දෙයක්. වැඩි වෙවි යන දෙයක් නෙමෙයි එන්නේ එන්නේ කාලය අඩු වෙවි යනවා. ඒ ජීවිත කාලය විතරක් නෙමෙයි දවසේ තියෙන කාලයත්. ඒ ඔරලෝසු කියයි හරියටම තාමත් පැය 24යි දවසකට තියෙන්නේ කියලා. ඒ වුණාට ඒ පැය 24 මේ මොන හේතුවකට හරි පුංචි වෙවි යනවා. කුඩා වෙවි යනවා. නිසා හැමෝටම දැනෙන දෙයක් හැමෝම කියන දෙයක් මේව ගෙවිලා යන්නේ පුදුම වේගෙන්. අපිම දන්නේ දවස ගෙවිලා යන එක. අපිම දන්නේ අවුරුද්ද ඉවර වෙන එක. වැඩ ඉවර වෙන්නේ ඒව ගොඩ ගැහෙනවා එකතු වෙනවා පහුවදාට ගෙනියන්න වෙනවා ඊළඟ සතියට ඊළඟ මාසෙට ඊළඟ අවුරුද්දට හැබැයි කාලය ගෙවි ගෙවි යනවා වැඩ එකතු වෙවි යනවා නොකල වැඩ පටන් ගත්ත නැති වැඩ, නිමා නොකළ දේවල් මේවා එකතු වෙවි යනවා. දැන් මෙහෙම தත්වයන් යටතේ අපිට කෙනෙකුට අවශ්‍යයි වැඩි වෙලාවක් භාවනාවේ දෙන්න වැඩි වෙලාවක් ධර්ම මෙනෙහි කරන්න වැඩි වෙලාවක් ධර්ම සාකච්ඡා කරන්න දැන් ගැටලුවක් එනවා කොහොමද වෙලා හොයාගන්නේ කොහොමද තැනක් හොයාගන්නේ මේවටත් වෙලාවක් නැහැ එහෙම ගියාම අනිත් අයගෙන් එන අභියෝග තියෙනවා ඒකම අපේ හිතටත් සමහර විට හරි නෑ මම මේ මගකී පැහැර ඇරියද මගහැරලා ගියා වගේද දැන් මෙහෙම පටලැවිල්ල ගිහි ගිහි ආයත තියෙනවා නිසා තමයි ඔබතුමා ඒ ගිහි කියන වචනේ මේ ප්‍රශ්නේ ඇහුවේ. ඒ කාරණේ නිසා වෙන්න ඕනේ ධහම කියන්නේ ගිහි කෙනෙක්ගේ ආධ්‍යාත්මික වේගය හරියට මොනරෙක්ගේ පියාඹන වේගය වගේ. මොනරෙක් බොහොම බරයි, හරි ලස්සනයි, ඉතින් පිල් කලඹ හරි බරයි, ඒ ඔක්කොමත් එක්ක ඒ ලස්සනේ ඉල්ලගෙන තියෙන දේවල් එක්ක මොනරෙකුට පියාඹන්න පුළුවන් එමීට. වේගවත් ගමනක් යන්න බෑ නමුත් හංසයා වෙනවා. ඉතින් මේ පැවිදි ඒ ස්වාමින් වහන්සේලා මේනින් වහන්සේලා ගත්තාම ධර්ම ඒ උපමා කරන්නේ හංසයෙක්ගේ වේගය. ඒ බරක් නැහැ. ඒ මොනරෙකුට බෑ හංසයෙක්ගේ වේගයෙන් යන්න. හැබැයි මොන රටත් පුළුවන් Tamange වේගෙන් පියාඹලා යන්න. ඉතින් ඒතකොට හංසයට වගේ ඉක්මනට ගමන නිමා කරන්න බැරි වුණාට එමීට හරි මේ සියලු බරත් ඔසවගෙන මේ ගමන යන්න. ඒ තමන් තෘප්තිමත් වෙන විදිහට අපිට පුළුවන් නම් කිසියම් වගකීමක් යුතුයකමක් ඉවර කරන්න ඉවර කරලා ඒක ඇඟ බේරගන්න නෙවෙයි කරදරෙන් බේරෙන්නත් නෙවෙයි පේන්නත් නෙවෙයි හදවතින්ම ඒ අවශ්‍යතාවය දැනගෙන ඒ අනිත් කෙනා අනිත්යට සංවේදී වෙලා එයයි කෙනේ කරුණාවෙන් ඒක අපිට පුළුවන් උපරිම මට්ටමින් සහ අවශ්‍ය මට්ටමින් ඒක සම්පූර්ණ කරන්න සම්පූර්ණ කළා ආපහුත් ඒ දිහා බලලා අඩුපාඩුවක් වුණාද කතා බහ කරලා කොහොමද සෑහීමකටපත් වුණාද ඒකද බලාපොරොත්තු වුණේ මට කරන්න පුළුවන් උපරිම මේ කළා ඕක තමයි මට කරන්න පුළුවන් දේ ඒ විදිහට කතා බහ කරලා අපිට පුළුවන් නම් තෘප්තිමත් වෙන්න එතකොට ඔබතුමා කිව්වා වගේ ආයේ සිතවිල්ල ඔලුවට එන්නේ නැහැ කරදර කරන්නේ නැහැ ඒ කාරණේ සම්බන්ධයෙන් ඒක හරිය අපි කරා. ඒක මතක් වුණත් අපිට සතුටු වෙන්න පුළුවන්. ඕ ඊට වැඩිය කරන්න ක්‍රම තිබුණා. ඊට වැඩිය සල්ලි තිබ්බනම්, ඊට වැඩිය වෙලාව තිබ්බනම්, ඊට වැඩිය දැනුම තිබ්බනම්, ඊට වැඩිය අත්දැකීම් තිබ්බනම්, ඊට වැඩිය කරන්න තිබුණා. නමුත් ওই මට්ටමින් අම්මා අපේ සීමා යටතේ අවශ්‍යතාවයේ ප්‍රමාණයට එතන මේ තෘප්තිය කියන එක පිළිබඳ අපිට තියෙන්නට ඕනේ සාධාරණ සහ ධාර්මික මිම්මක්. ඒ ස්වභාවයෙන් ඇති වෙන හැඟීමක් නෙමෙයි. ස්වභාවයෙන් මනස තෘප්තිමත් වෙන්නේ නැහැ. ස්වභාවයෙන් කාගේවත් මනසක් තෘප්තිමත් කරන්නත් බෑ අපිට. කියන්නේ ඇති සෑහීමකටපත් වෙලා හරි හොඳටම ඇති වැඩිත් එක්ක කියලා ඒක ඒ එතන ඉන්න බෑ. මනස හැම විටම මදිකමක තමයි ඉන්නේ අඩුපාඩුවක තමයි මනස ඉන්නේ ඒ නිසා මේක මේ අවබෝධයෙන්ම ඇති කරගන්න ඕනේ හැඟීමක් තමයි තෘප්තිය සෑහීමකටපත් වීම එතකොට පිරිසක් විදියට ගිහි කෙනෙක් ඉන්නකොට පිරිසක් විදියට ඒකට කතා බහ අවශ්‍යයි sannivedanaya අවශ්‍යයි මේ මට්ටමින් කළොත් ඇති නේද අපිට බැරිද මෙතනින් නවතින්නේ මෙතනින් සෑහීමකටපත් වෙන්නේ. මොකද මටත් වෙලාව ඕන. මටත් ගමනක් යන්න තියෙනවා. ඒ ගමන මට ඔබින්ද පරක්කු කරන්න පුළුවන්. පරක්කු කරන්න පුළුවන්. කල් දාන්නත් පුළුවන්. හැබැයි ඒකට සතුටුද මගේ ආධ්‍යාත්මික ගමන මං කල් දාන එක මේ විදිහට අපිට කතා බහ කරලා කිසියම් එකඟතාවයන්ට එන්න පුළුවන්. ඒතර එහෙම කිසියම් එකඟතාවයකට 100%ක් එකඟ වෙන්න බෑ මොනම කාරණයකටවත්. නමුත් කිසියම් එකඟතාවයක් ආවම තමයි අපිට 150ක් අතරින්න වෙනවා. අනිත් අයට 150ක් කොහොම හරි එහෙම අතහැරලා අපි එකඟතාවයකට එනවා. ඒ එකඟතාවයේ මත අපිට පුළුවන් නම් වෙලාවක් හදාගන්න ටික වෙලාවක් හරි ඒ වෙලාව හරි ලස්සනට භාවනා කරන්න පුළුවන්. හැබැයි එකඟතාවයකින් තොරව අපිට බලහත්කාරයෙන් ඒකාධිපති විදියට නම් කරන්න වෙන්නේ ඒ වගේ තුන් ගුණයක් වෙලාව තිබ්බත් ඒ ඵලදායිතාවය අඩුයි. මොකද හිත ලෑස්ති නැහැ හිත එකඟ නැහැ ඒ වැඩේට. හිත එක පැත්තකින් දොස් කියන අනිත් පැත්තේ විවේචනය කරන අනිත් පැත්තෙන් පරිගන්නේ හිතන ඒ ඔක්කොමත් එක්ක. ඒ නිසා මේ ගිහි අය විදියට විශේෂයෙන් අපි කතා බහ කරන එක sannivedanaya කරන එක හරිය වැදගත්. එහෙම කළා සම්මුතියකට එන එක. එතකොට අනිත්‍යයට ආරක්ෂාව පිළිබඳ බියක් එන්නේ එහෙම නැත්නම් බය වෙනවා. දැන් මේ භාවනා කරන්න ගියොත් අපේ අම්මා, අපේ තාත්තා නැත්නම් බිරිඳ, ස්වාමියා මෙහෙම කිව්වොත් මොකද වෙන්නේ අපිට? සමහරට එහෙම මහාන වේද දන්නේත් නැහැ, එහෙම වනගත වේද දන්නේත් නැහැ. එතකොට අපි අනාථ වෙනවා අසරණ වෙනවා දැන් ඒ බය තියෙනවා ඒ බය නිසා බයකට ආවහම බිය වුණාම තව තව තදින් අල්ලගන්න එකනේ කරන්නේ අපි. බියපත් මනස දැඩිව ග්‍රහණය කරගන්න ඕනෑම එකක්. එතකොට අර දීප වෙලාවත් දෙන්නේ නැහැ ඊට පස්සේ. ඉතින් ඒ නිසා බය අනිත් අයව බය කිරීම වෙනුවට ඒ අයට අබේදානය දෙන්න පුළුවන් නම් ඒක මහා දානයක්. මම නිසා බයක් ඇති කරගන්න එපා. මම එහෙම යුතුයකම් මගහරින්නේ නැහැ, පැහැර හරින්නේ ඒ විශ්වාසය ගොඩනගලා මේ සියල්ල කරන්නේ පැනල යන්න නෙවෙයි. පැනල යන්න බෑ. ඒ ඔබතුමා ඒ කාරණේ පැහැදිලිව කිව්වා මේ හිරගයක් හිරගෙයින් නිදහසක් ලැබෙන්නේ කලින් එන්න පුළුවන් වෙන්නේ හොඳට හිටියොත් හිරගේ ඒතර මේ නිදහස සඳහා මට යන්න ගමනක් තියෙනවා. ඒ ගමන අපි එකටත් යන්න පුළුවන් තනියමත් යන්න පුළුවන් එහෙම පොදු සම්මුතියක් හදාගන්න පුළුවන් නම් බොහොම ලස්සනට වැඩි ඵලදායීතාවයකින් අපේ කටයුතු කරගන්න පුළුවන්. කෙනෙක්ලා කොහොමද එයාට කියන්න දෙයක් නැතුව යනවා කියන අවස්ථාවක් තියෙන්න පුළුවන් ඒ වගේම කීර්තියේ තියෙන සත්‍යයේ සම්මානක වැඩක් ඉස්ස ඒ කියනවා ඒකට එන්නේ කියනවා වාදලා ගොඩක් කතා කරනවා අපිට කියන්න දෙන්නේ නැති වෙනවා ඒකෙන් පිටුවක් දෙන්නවා ඒකට සමාජ පිටුවක් හම්බෙලා දැන් වෙනවා කියන දහස් දක්ලට පුළුවන් සමහරට ඉතින් ඉඳගත්තු ගාමිනව අනිත් මෙච්චර නැති සිතුවිලි අතරම ඔව් ඔව් අනිවාර්යෙන්ම එහෙම වෙනවා දැන් අපිට ඉටු කරගන්න බොහෝම බලාපොරොත්තු තියෙනවා. ඒතරේ බලාපොරොත්තු ලැයිස්තු හරි දිගයි. ඒතර මෙතෙක් කාලේ ජීවිතය ඉටු කරගත්ත බලාපොරොත්තුත් තියෙනවා. ඒකත් සෑහෙන දිග ලැයිස්තුවක්. හැබැයි ඊට වැඩි දිගයි තව ඉටු කරගන්න තියෙන දේවල්. ඒ වගේම දිග ලැයිස්තුවක් තියෙනවා මේ භාගෙට කාලෙට ඉටු කරගත්ත දේවල්. ඒවා තව 125ක් ඉටු කරගන්න තියෙනවා 165ක් සම්පූර්ණ කරන්න තියෙනවා 180ක් තියෙනවා. එහෙම ලයිස්තුවකුත් තියෙනවා. එතන මේ ලයිස්තු තුනක් අපේ අතේ තියෙනවා. හිතේ තියෙනවා. ඒ වගේ තමයි ওই සිතුවිලි එන්නේ. අපි ඉවර කරපු දේවල් නම් එන්නේ ඉතින් ඒක ඉවරයි කියලා අතාරින්න පුළුවන්. එතකොට මේ අපිට අදාළම නැති සිතිවිලිත් එනවා. අනුන්ගිලා ඉස්කෝල තියෙන සිතිවිලිත් මතක් වෙනවනේ. එතකොට අපිට ඒවත් පුළුවන්. ඒව මට අදාළ නෑ. මං ඒක මට කරන්න දෙයක්වත් නෑ. ඒව හැමම හරෝලා යවන්නත් පුළුවන්. හැන්න දෙකයි. හැබැයි දැන් අර තාම පටන් ගත්තෙම නැති සිතිවිලි ව්‍යාපෘති තියෙනවා. හැබැයි පටන් ගන්න ඕනේ ඒවා ජීවිතේ ළඟට ඉවර නොකළ දේවල් තියෙනවා. දැන් මේවා වහාම තමයි අපි ටිකක් හිර වෙන්නේ. දැන් එතනදී භාවනා කරන වෙලාවේදී නම් අපිට ගත හැකි ක්‍රියාමාර්ගයක් තියෙනවා. ඒ එයාට කියන්න පුළුවන්. ඔව් ඔයා මේ මතක් කරපු කාරණේ වැදගත්. ඒක මට අමතකලා නෙමෙයි තිබුණේ. මම දන්නවා ඒක මගෙන් වෙන්න ඕනි දෙයක්. ඒක ඉවර කරන්න ඕනේ. එහෙම නැත්නම් ඒක පටන් ගන්න ඕනේ. ඒක මම දන්නවා. ඉතින් මට මතක් කරපු එක හරි හොඳයි. කියලා ඒක අපි එයාට ස්තුතිය දීලා ඒ ප්‍රශංසාව දීලා අපි නවතිමු. ඒ භාවනා කරන වෙලාවේ ළඟේ සිතිවිලි එන්නේ ওই ටික හොඳටම ඇති. මතක් කිරීම ගැන බොහොම ස්තුතියි. ඒ මතක් කිරීම නිසා මට දන්නවා දැන් මේ ඒ වැඩේ මම පටන් ගන්න ඕනේ. නැත්නම් පටන් ගත්තේ ඉවර කරන්න ඕනේ. ඉතින් එහෙම ස්තුතියි කිව්වා මේ අහන්න බලන් ඇයි එනා තාම ඉවර කළා නැත්තේ දන්නවනම්. ඔව්. එහෙම ලේසියෙන් ඉතින් එහෙම යන්නේ නැහැ. ඒ ඔබතුමී කිව්වා වගේ එහෙම යන්නේ නැහැ. ඉතින් එහෙම පුටු වෙන්නේ නැගිටින්නේත් නැහැ. ඉතින් දෙනිකයි නම් ඇයි? ඉතින් ඒකට අපිට ඒකටත් කිටි උත්තරයක් දෙන්න පුළුවන්. ඒ මට මේ මේ ප්‍රශ්න තියෙනවා. මට මේ මේ මේ මේ කාරණා ටික අවශ්‍යයි ඉවර කරන්න ඉතින් ඒක තාම නෑ ඒ නිසායි කියලා පොඩි කෙටි සංවාදයක් කරන්න පුළුවන් ලොකු දුරදි කියන වාදයක් නෙමෙයි වාදයක් නම් පටන් ගන්නම එපා වාදයක් පටන් ගත්තොත් ගැළවීමක් නෑ පුචි සංවාදයක් සුවද සංවාදයක් කරන්න පුළුවන් වාක්‍යයකින් දෙකකින් ප්‍රශ්නකින් දෙකකින් උත්තරයකින් දෙකකින් කළා නවත්තන්න බලන්න හැබැයි මේ ආයෙත් එතන කියනවා නම් ආයෙත් දෙනවා නම් <clears throat> ගියා වගේ ආපෝ හැල්ලාව නම් එළියට ගිහිල්ලා එතකොට ඉතින් අපි ටිකක් තදින් ඉන්න වෙනවා තදින් ඉන්නවා කියන්නේ කියන්නේ මේක ඔයා වැදගත් යා කියනෝ නේද නෑ ඔම් නෙමෙයි හරි වැදගත් ඔය අස්සහන් ඉන්නව නෙමෙයි ඊට වැඩිය මේක වැදගත් <clears throat> එහෙම තදින් ඕ ඉතින් වැදගත් තමයි එහෙනම් අපි මේකෙන් පස්සේ ඔය ගැන කතා කරමු දැන් මේ වැඩක් තියෙන ඒ වැඩින් පස්සේ කතා කරමු කියලා ඒ මුණ ගැහිීමට වෙලාවක් දාගන්න. මේ භවනාන් පස්සේ වෙලාවක් දෙන්න. අපි අවල්ලාට මේක ගැන හිතමු. මේ ගැන සාකච්ඡාවක් කරමු කියලා. ඉතින් ඒ ඒ තිරෙන්නට එයා එකඟුණත් එකයි නැතත් එකයි. ඒක වැදගත් නෑ අපිට දැන් එයා එකඟ වෙනවද හා කියනවද? අපි මේ තිරනේ ඉන්නේ. ඒ ගත්ත තිරනේ අපි ඉන්නේ. මේ වෙලාවේ ඒකට මම අවධානය යොමු කරන්නේ නෑ. බුරුලක් පෙන්වන්න එපා ඊට පස්සේ. බුරුලක් පෙන්නුවොත් අපිට කොයි වෙලේවත් මේක කරගන්න ලැබෙන්නේ නැහැ. ඉතින් ආපහු ආවොත් අර තීරණයෙම කියන්න ඕ අපි. මේන් පස්සේ පහමාරෙන් පස්සේ අපි කතා කරමු. දැන් ඊළඟට දැන් එහෙම අපිට භාවනා කරන වෙලාවේ ওই විදිහට සුහදව සහ තාවරව විසඳු ඒ ඒ ප්‍රශ්නෙට මුර දෙන්න පුළුවන්. හැබැයි මේ ඊට පස්සේ භාවනාවෙන් පස්සේ හරි කලින් හරි කොහොම හරි සාමාන්‍ය වෙලාවක මේ ඔය භාවනාවේදී මතක් වෙන නිතර නිතර ඇවිත් අරදර කරන දේවල් හඳුනාගෙන ඒව ගැන ටිකක් විවේකීව මෙනෙහි කරන්න. අඩුම ගානේ දවසකට එහෙම කාරණා එකක් දෙකක් තුනක්වත් අරගෙන නිතර හිතට වද දෙන කාරණා අරගෙන ඒව ගැන ටික විවේකීව කල්පනා කරලා බලන්න මේකේ මොකද්ද තියෙන ප්‍රශ්නේ? ඇයි මෙයා මච්ච මෙච්චර වද දෙන්නේ? ඉතින් එතකොට අපිට මොකක් හරි ප්‍රායෝගික පේනවනේ එතන අඩුවක් තියෙනවා අපෙන් වෙන්න තියෙන එකක් වෙලා නැහැ. එක්ක කරේ නැහැ මොකක් හරි තියෙනවනේ. එතකොට බලන්න මේක ඇත්තටම කරන්න ඕන එකක්ද? කළ යුතුම දෙයක්ද? ඔකල යුතුම නම් කොහොමද කරන්නේ? කොහොමද මේක සම්පූර්ණ කරන්නේ? කරන්න පුළුවන්ද මට? මේ තමනුත් පිළිගන්නවා නම් කරන්න කළ යුතුම දෙයක් කරන්නත් පුළුවන් එහෙමනම් ඒකට සැලසුමක් හදලා ඒක ඉවර කරන්න. ඉවර නොකර වැඩ තියෙන එක නම් අපිට භාවනාවටත් බාධාවක්, නිින්දටත් බාධාවක්, විවේකයටත් බාධාවක්, අනිත් වැඩවලටත් බාධාවක්. භාගෙට භාගෙට භාගෙට නවත්තල නවත්තල නවත්තල දාන වැඩ. හැබැයි අපිට තේරෙනවා නම් මේක අත්‍යවශ්‍යයි. හැබැයි බෑ මට කරන්න දැන් බෑ මොන හේතුවක් නිසා හරි බෑ. ඒතර මේ ඇත්ත පිළිගන්න. මේ සත්‍යය පිළිගන්න. අත්‍යවශ්‍ය තමයි ඕනෑම දෙයක් ඒ වුණාට දැන් මට බෑ කරගන්න බෑ. මේක තමයි ඇත්ත මේක තමයි අනත්ත කියන්නේ අනත්තවල තියෙන අනත්ත නිසා මුණ පාන්න වෙන එක කාරණයක් මේක ඒක අපි පැහැදිලිව අපි තේරුම් ගත්තොත් හොඳට විවේකයෙන් එතකොට අර භාවනා කරන වෙලාවට එයාට බෑවිල්ලා ලොකු කරදරයක් කරන්න අපිට. දැන් අපේ හිතත් දොස් කියනවා නම් අපිට එතකොට තමයි එයාට පුළුවන් ඒ දොස් කියන හිතත් එක්ක එකතු වෙලා මේ භාවනාව සම්පූර්ණයෙන් කඩාකප්පල් කරලා දාන්න. ප්‍රායෝගිකව මේ සිට වෙන හමහර ගැටලු වගේ දේවල් වලට මේ යමක් කරපොත් මේ ගැටලුවක්. ඉවත් වෙලාවට භාවනාවකදී ඔච්ච ඒ කියන්නේ આવොත් අපිට එකපාරටම හොඳ ක්ලියර් ඒක කොහොමද කරන්න යන්න ඕනේ කියන එක තේරෙනවා. ඒක ඒ කියන්නේ හිතන්නේ නැතුව ඒ වෙලාවේ එහෙම මතක නැමත් අපෝ අර කලින් ඉඳන් මට තියෙන අද්දකින් පොස්ට් එකේ ගොඩක් වෙලාවට මම කරපස් නැකලා තිබ්බ දෙයක් භාවනා කරනකොට අදාළක් නැහැ ඊට පස්සේ කාණයට ගිහිල්ලා ඒක කළාම ඒක වැඩි කරගන්න බැරි දෙයක් ගොඩක් ආවද ඒක ඒක එනේ කන්නේ ඒ දැන් අපි මේ වෙලාවට හිතලා හිතලා හිතලා හිතලා ගන්න එකක් නෙමෙයිනේ භාවනා කරගෙන යනකොට හිත හොඳට තැන්පත් වෙනකොට පැහැදිලි වෙනකොට අර කලින් තිබුණු ගැටලුවක් එකපාරට මතක් වෙනකොට ඒ විසඳුමත් ඒකම එනවා. ඉතින් ඒක හොඳයි. දැන් මේ විසඳුම අපි ඇතුලේ තිබුණානේ. නමුත් ඒක අපිට ඒ වෙලාවේ ඒ ගැටලුව වෙන වෙලාවේ අපි අපේ හිතේ මේ විදිහේ තැන්පත් බවක් තිබුණ නැහැ මේ විදිහේ නිශ්චල බවක් තිබුණ නැහැ නියඳ නැහැ. අපි කලබලයි මේ කොහොමද වෙන්නේ කොහොමද මේක හදාගන්නේ කියලා. හැබැයි දැන් ඒක වෙනස්. දැන් ඔක්කොම සාධක වෙනස් වෙලා මේක නිශ්චල ජලාශයක් බවට පත් වෙනවා. එතකොට මේක බොහොම පැහැදිලිව පතුල පේනවා. ඉතින් ඒක ඒක එහෙම එහෙම වෙනවා. ඒක කිසි ගැටලුවකුත් නැහැ. එහෙම වෙන එකත් හොඳයි. හැබැයි අපි මේක මේක බොර කරලා කලබල මේකෙන් අපි ගන්න හැදුවොත් නම් එතකොට භාවනාවක් නැහැ, විසඳුමක් එන්නේත් නැහැ. ඒ නිසා අපි නිශ්චලව ඉන්නවා. අපි කිසි දෙයක් කරන්නේ නැහැ. නිශ්චලවම ඉන්නවා. ඒ නිශ්චලත්වයට අර ප්‍රශ්නේ එනවා සිටිවිල්ලක් විදියට. ඒ ඉන්නේ නිශ්චලත්වයට. අපි ඒත් කැළඹෙන්නේ ආපේ මෙහා ඕ ඒක ප්‍රශ්නයක් තමයි කොහොමද ඒක විසඳන්නේ කියලා. එහෙම ආදපුලෝ ගැටලන්න අපි කැළඹෙ කල්පනා කරන්නේ අපි මේ නිශ්චලත්වය කලඹවන්නෙත් නෑ. අපි නිශ්චලව ඉන්නවා. ඒතරේ නිශ්චල ජලාශයට මේ සිතවිල්ල වැටෙනවා. වැටුනාම ඒකේ විනිවිද ඒකේ අනිත් පැත්ත පේනවා අපිට. ඒ ඒ සිත් ඒ ප්‍රශ්නයක් නම් ඒකේ අනිත් පැත්ත උත්තරේ පේනවා එකපාරට එනවා. අපි කිසි දෙයක් කළා නෙමෙයි. ඒතර අපිට ඒකත් මතකයි දැන්. ඒකත් මතකෙට යනවනේ අපි ඒකත් මතක තියන් අපේ භාවනාව දිකට කරනවා. කරලා ඉතින් ඊට පස්සේ අර වැඩේ කරන්න ඕන නම් අපි දන්නවා මේකට මෙහෙම කරාම හරි. දැන් ඒක මට තේරෙලා තියෙනවා. දැන් ඔය ඔය න්‍යායම තමයි වෙන්නේ දැන් සමහර අයට මේ නින්දෙදී ඒ ප්‍රශ්න වලට විසඳුම් එනවා. හීනයක් විදියට එනවා. එකපාරට හීනයක් විදියට තමන්ගේ කාලයක් කල්පනා කර කර තිබිලා විසඳගන්න බැරි වෙච්ච කාරණාවලට විසඳුම් සීනෙන් අපි කියන සීනෙන් කිව්වා කියලා. සමහරට එහෙම කෙනෙක් ඇවිල්ලා කියනවත් වෙන්න පුළුවන්. හැබැයි එහෙම නැතත් අපේම අවිඥාණයෙන් ඒ යටිහිතින් නැත්නම් අප තුලම තියෙන ප්‍රඥාවෙන් ඒ විසඳුමක් එනවා. ඉතින් ඒකට එන්න බැරි. ඇයි ඒක දවල්ට එන්නේ නැත්තේ? නිදාගත්තාම විතරක් එන්නේ ඇයි? දවල්ට හිත කලබලයි. දැන් විසඳුම හොයන්නම හිතලා හිතලා ඉතර මේක විසඳුමක් එන්නේ ඉඩක් නැහැ. දැන් සිතවිලි දෙකකට එකපාර එන්න බෑනේ. දැන් අපි කලබල විසඳුම් හොයන්න යන සිතවිල්ලෙන් උත්තරේ වැහිලා තියෙන්නේ. ඒ ටික නැතිලා ගියාම නින්දෙදි ওই ටික ඔක්කොම ඒ උඩු හිත නිශ්චල වුණාම අන්න විසඳුම එනවා. එයාට එන්න වෙන්නේ හීනයක් හිති තමයි. දැන් භාවනාවේදී ඒක හොඳට එනවා. මේ මානවයාගේ ගමන් මඟ ගැන අපට ඉන්නත් බැලිමේදී කියන දෙයක් එක්තරා යුගයකදී මේ ස්වභාව ධර්මත් එක්ක එකඟව ස්වභාව ධර්ම අවබෝධ කරගෙන ස්වභාව ධර්මත් එක්ක ගමන් කළ විචාර බල සම්පන්නව සීලා සීමාවක් තියෙනවා. අද නූතනයේ ස්වභාව ධර්ම ජයගත හැකි කියන තැනටපත් කරලා තියෙනවා. අධ්‍යාපනයේ සමාජයේ සියල්ලම ස්වභාව ධර්ම ජයගත හැකි. ඒක ජයගත හැකි තරගයක ඉතිරෙන්නකොට ඒ තුල ඇතිවන මානයක් අප තුළ නිකම්ම ඉස්මතුලා ඒ මානයම මේ ධර්මයේ පිළිබඳ තියෙන සංවේගය පහ කරන්න හේතු වෙලා තියෙනවා කියලා පේනවා. ඔව් එහෙම මේ මානයක් තියෙනවා. ඒ අතීතයේ පහලට දාලා වර්තමානයේ ඉහළට අරගෙන අතීතයේ එලා දැකලා වර්තමානයේ අගය කරන මානයක් තියෙන එකනේ මානය කියන්නේ මානයේ එක මොහුනුවරක් නේක. ඔයා පහත් මම උසස් කියන්නේ. එතකොට මම ඉන්නේ වර්තමානයේ වර්තමානයේ හරි උසස් අතීතයේ හරි පහත් ඒක නූගත් මෝඩ දුප්පත් අතීතයක්. ඒ තමන්ගේ අතීතය විතරක් නෙමෙයි ඉතින් මානව වර්ගයාගේ අතීතය ගත්තත් එහෙම හිතන්න පුළුවන්. ඉතින් එහෙම හිතන්න එහෙම හිතන්න බල කරන සමාජ ක්‍රමයක් තියෙනවා. අතීතේ මොනවද දන්නේ වර්තමානයේ තමයි සියල්ල දන්නේ. දෙකම කියනවා. එතකොට ඒකට අපි අහු වෙන්න පුළුවන්. අපේ මොඩකම නිසා ඒකට අහු වෙන්නත් පුළුවන්. දැන් අහු වෙලා මේ අපි තමයි ලොක්කෝ අපි තමයි ශ්‍රේෂ්ඨයෝ විශිෂ්ටයෝ වීරයෝ කියන මානෙන් ඉන්න පුළුවන්. දැන් ඒ සමාජ අදහසට අපි අන්දව අහු වෙනවද? ඒ සමාජ මෝහණයට අපි අන්දයන්සේ මෝහණය වෙනවද? එහෙම නැත්නම් අපේ යෝනිසෝ මනසකාරයෙන් බලනවද අපි එහෙම සබාධම දිනලා දෙන්නේ මොකද්ද අපි දිනලා තියෙන්නේ අපි කාලේ ජය අරගෙන දෙන්නේ යන්ත්‍රත් එක්ක තාක්ෂණයත් එක්ක හැම දෙයක්ම ඉක්මනට කරන්න පුළුවන් කියන මතයක් නෙපැතිරෙන්නේ. අපි ඉස්සර පයින් යන්න ඕනේ. දැන් වාහන නිසා ඒ පයින් යන පයින් දවසක් කීයක දැන් විනාඩි 15න් යන්න පුළුවන්. දැන් එහෙම එහෙම ගණන් හදලා පෙන්නුවාම ඔය ඇත්ත. ඒතර දවසක් ගිය ගමන අපිටම පැය 10ක් ගිය එක දැන් විනාඩි 15න් යනවා. නම් පැය 9කුත් විනාඩි 45ක් අපිට ඉතිරි වෙනවා. ඒ ඉතිරි කරගන්න පුළුවන්. ඒක අපි දිනලා තියෙන්නේ දැන් කාලේ ජය අරන් තියෙන්නේ. සබාදාම එකක්නේ කාලේ. කොහොම කියනවා අපි ඉස්සර මොනවා හරි හාල් ගෙනල්ලා ඒවා හාල් මේ පිඟින්න දාලා වංගෙඩිය කොටලා හලලා පිටි කරන්න ගිය කාලේ මෙච්චරයි පැය 3ක් විතර. හැබැයි දැන් මේ මැෂින් එකට දැම්මාම බ්ලෙන්ඩර් එකට දැම්මාම ග්‍රයින්ඩර් එකට දැම්මාම විනාඩි 5යි. එතකොට පැය 3 විනාඩි 5ට. එතකොට පැය දෙකකුත් විනාඩි 55ක් ඉතිරි වෙනවා අපිට. දැන් ওই විදිහට තමයි ওই ගණන් හදලා සබාදාම දිනුවා කියලා කියන්නේ අපි. අපි දිනලා කියලා. දැන් ඔය එහෙමනම් ඉතින් බලන්න දැන් එහෙම ඉතිරි වෙලා තියෙනවද කාලය? එදා හිටිය එදා අතීතයේ හිටිය මිනිස්සුන්ට වැඩිය දැන් ඉන්න අයට කාලය තියෙනවද? ඒතර ඒ එහෙම බලනකොට වෙනව නෑ. ඉතින් අපි හැමෝම කාලයට පිටිපස්සෙන් ඉන්නේ. පුදුම විදිහට කාලේ නැති වෙලා තියෙන්නේ අපිට. එදා හිටියට හොඳට වෙලාව තිබ්බා. හොඳටම වෙලාව තිබ්බ හැම දෙයකටම වෙලාව තිබ්බා පවුලේ වැඩවලට නෑදෑ ගමන් යන්න නෑදෑයෝ ආවම ඒ ඒ විනාඩි පහකට පල්ලෙයන්ද රෙමිනි සමාට එන්න වෙනෙලා දවස් ගණන් ඉන්නවා දවස් ගණන් ගිහිල්ලා ඉන්නවා එහෙම වන්දනා ගමන් යන්න පවුලේ ඇත් එක්ක එකට එකතු වෙලා කතා බහ කරන්න පන්සලට යන්න. මේ හැම එකටම ලොකු වෙලාවක් තිබ්බා මේ කුරුල්ලෝ ගහඬවල් අහන් ඉන්න මේ කොයි දෙයක. එතකොට අද මොකද වෙලා තියෙන්නේ? අද අපි ඇත්තටම දිනලද පෙරදිලාද කියන්නේ. මේක මහ ලොකු මිත්‍යාවක් වැපිරෙමින් යනවා වපුරමින් යනවා. මේක පිටිපස්සේ විවිධ බලවේග තියෙනවා මුදල් තියෙනවා ඒ මිත්‍යාව පිටිපස්සේ බලය තියෙනවා ඊළඟට ආගම් තියෙනවා මේ ඔක්කොම එකට එකතු වෙලා තමයි මේ මිත්‍යාව වපුරන්නේ වෙන්වෙන්ව බෑ මේ මුදල් දේශපාලන බලය සහ ආගම් මේ මේ තුන එකට එකතු වුණොත් තමයි ඕනෑම මිත්‍යාවක් සමාජගත කරන්න පුළුවන් දැන් නිරෝගීකම ගත්තත් ඉතින් අපිට අද තියෙන ප්‍රතිකාර ක්‍රම ගත්තාම හරිම පුදුම හිතෙනවනේ මේ තියෙන ප්‍රතිකාර ක්‍රම. ඉතින් අපිට කියන එකක් තමයි එදා මේ හැම ලෙඩකින්ම මිනිස්සු මැරුණා. හැබැයි අද ඒවට බෙහෙත් තියෙනවා. අද ප්‍රතිකාර ක්‍රම තියෙනවා. ඒ නිසා අද ඒ ලෙඩ වලින් මැරෙන්නේ නැතුව ඉන්න පුළුවන් කියලා. එනේ අපිත් ඒක පිළිගන්නවා. ඉතින් මේ ඒ වෙනුවෙන් අපි ලොකු ගණන් වේදම් කරන්න ඕනේ. එතකොට අද අද ජීවිතේට මිලක් දීලා තියෙන මේක පිටිපස්සෙම දාලා තියෙනවා. ලක්ෂ 50ක් තිබ්බොත් මැරෙන්නේ නැතුව ඉන්න පුළුවන්. දෙයි ලක්ෂ 50 නැත්තම් මැරෙනවා. දෙයි ඒ ආතතියටනේ මිනිස්සුන්ව ගෙනල්ලා තියෙන්නේ. මේ දිනුනුයි කියන එක සබාධම ජයගත්තා කියන ඒ කාරණේ ලක්ෂණ ඒ කතන්දරේ පිටිපස්සෙන් තියෙන්නේ සම්පූර්ණ මුදල් පිළිබඳ බලය පිළිබඳ විශ්වාස පිළිබඳ ලොකු ප්‍රෝඩාවක්. ඉතින් ඇවිල්ලා තිනවා අර ලක්ෂ 50ක් තියනවා නම් මැරෙන්නේ නැතුව ඉන්න පුළුවන්. ලක්ෂ 50ක් නැත්තම් ඔයා මැරෙනවා. ඒ දැන් අතීතයට ගියාම ওই කතන්දරේ නෑනේ මැරෙනවා. ඒ ලක්ෂ 50ක් තියනවා නැද්ද නෙමෙයි මැරෙනවා. ඉතින් ඒක එකත් එක්ක හිටිය අතීතේ මිනිස්සු මැරෙනවා කියලා දැනගෙන හිටියේ. ඒ අයියෝ මන් දුප්පත් හින්දා මැරෙන්නේ ඒ කතන්දරයක් නෑනේ දුප්පත් පොසත් කතාවක් නෑ මැරෙනවා. දැන් තියෙන්නේ මේක වෙනම කතන්දරයක්. දුප්පත් අය විතරයි මැරෙන්නේ, පොහොසත් අය මැරෙන්නේ නැහැ කියන මිත්‍යාවකට අපිව ගෙනල්ලා තියෙනවා. සබදාම මේ සබදාම අපිට ජය ගන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. හැබැයි ඒ ක්‍රමයට නෙමෙයි නූතන මිනිසයා සබාධම ජය ගන්න යන්නේ. ඒකට සබාධම නූතන මිනිසයා අල්ලන්නේ වලිගෙන්. ඒ වලිගෙන් අල්ලන නිසා සබාධම පිටිපස්සෙන් ඇවිල්ලා මේ මිනිසයාටම දෂ්ට කරනවා. මේ සබාධම ජය ගන්න නම් සබාධයෙන් බෙල්ලෙන්ම අල්ල ගන්න ඕනේ. ඒක තමයි දහමින් කියන්නේ. දහමින් කියන්නේ සබාධම බෙල්ලෙන් අල්ලගන්න. වලිගෙන් අල්ලන්න දෙන්න එපා. ඒ දෙක ඔව් දෙකක් නෙමෙයි අසෝ මේ දේශනාවේදී විපස්සන සාධන සාහිත්‍ය දැන් කියන්නේ සාහිත්‍ය ආරම්භන ආනන්දේ ප්‍රඥාව කරාය කියන මම හිතන්නේ මම කියන විදිහට වඩාත්ම ගලපෙන්නේ සතිපට්ඨානයට අනුව අපිරියක් ලැබෙන වෙන ආනන්දේ ප්‍රඥා කරගෙන ඉඳලා සමත විදර්ශනා දෙක වෙන් කර කියන සතිපට්ඨානයට අනුව යෙදෙනවා නම් ඒ විසම සමිනවා අනිවාර්යෙන් ඒ පුහුණුව මේ විදිහට මේ ශ්‍රේණිගත කරලා පන්ති විදිහට බෙදලා කරන් යන්නත් පුළුවන්. දැන් අධ්‍යාපනය එහෙම කරන්නත් පුළුවන් මේ පළවෙනි පන්තිය, දෙවෙනි පන්තිය, තුන්වෙනි පන්තිය කියලා එහෙම වර්ග කරලා ඉගෙන ගන්න පුළුවන්. එහෙම තමයි සාමාන්‍යයෙන් අද අධ්‍යාපනය යන්නේ. හැබැයි මේ මොනවත් නැතුවත් කෙනෙකුට ඉගෙන ගන්න පුළුවන් මේ පළවෙනි පන්තියේ දෙවෙනි එකට යනවා දෙකෙන් තුනට යනවා කියන කතන්දරය දොරව. කොහේ ඉගෙනගෙන ඉගෙනගෙන ඉගෙනගෙන යන්න පුළුවන්. එතකොට ওই ක්‍රම දෙකම අපේ ධහමේ තියෙනවා. ඒ වෙන් කරලා ශ්‍රේණිගත කරලා පන්ති විදියට වෙන් කරලා පියවරෙන් පියවරට කඩේම් හදලා මේ කඩේ බින්ගේ මෙහාට කියලා එහෙම එහෙම ක්‍රමවේදයක් කියනවා. එතන ඒ ඒ වගේම සමෝදානික අධ්‍යාපනයක්. ඒ කියන්නේ එහෙම වෙන් කරන්නේ නැතුව ඔහේ නිදහසේ කරගෙන යන හැදෑරීමකුත් තියෙනවා. එතකොට මේවා අතර ලොකු වෙනස්කම් තියෙනවා. මොකද මේ එක එක ක්‍රම ඉදිරිපත් කළේ විවිධ වූ පුද්ගලයන්ට විවිධ වූ චරිතවලට. දානපාන සති සූත්‍රය ගත්තාම ඒක ඒ එතනදී ආනාපාන සති භාවනාව කරන්න නිර්දේශ කළා තියෙන ක්‍රමය වෙන ක්‍රමයක් ඒකේ ක්‍රම 16කට මේක තියෙන. ඒකට ඒකේ විකටම සමත කොටස් තියෙනවා, විපස්සනාව තියෙනවා. ඒකේ සතර සතිපට්ඨාන තියෙනවා. ඒක බොහොම මේ ධ්‍යාන වලට ගිහිල්ලා ඒ මට්ටමට යන ක්‍රමයක් ඒකේ තියෙන්නේ. දැන් සතර සතිපට්ඨානය ඔබතුමා නිර්දේශ කරපේ සතර සතිපට්ඨානෙට එනකොට එතන ඒ කතන්දර නෑ. ඒකේ 16ක් නෑ පියවර. පියවර හතරයි තියෙන්නේ. ආනාපාන සතිය පියවර හතරයි. එතකොට මේ ආනාපාන සති සූත්‍රය මුල් කාලීන දේශනයක්. මුලින් සතිපට්ඨාන සූත්‍රයට වඩා කලින් කරපු දේශනයක්. ඒ ඒ සූත්‍රය දේශනා කළා තියෙන්නේ ඒ පසුබිම තියෙන පිරිසකට. දැන් ඒ පමණ පසුවිමක් නැති එහෙම ආධ්‍යාත්මික ලොකු පුහුණු වීමක් නැති අවශ්‍යත් නැති පිරිසක් වෙනුවෙන් තමයි සතිපට්ඨානය. ඊටත් පස්සේ බුදුරජාණන් වහන්සේගේ දේශනාවකදී උන්වහන්සේ වදාරනවා මින් පස්සේ හැමදෙනාම මම සතර සතිපට්ඨානය තමයි පිළිටවන්නේ වෙන කතන්දර මොනවත් නැහැ සතර සතිපට්ඨානය විතරයි කියලා. ඒ සතර සතිපට්ඨානයට එනකොට ඔය කතන්දර ලකුවට නෑ මෙහෙම නම් ගහලා බෝඩ් ගහලා තාක්ක බඳලා එහෙම නෑ. ඔහි පුහුණුවක් කියන්නේ හරි සරලව ඔබතුමා කිව්වා වගේ සරලව යනවා. ඒකේ බරක් දෙන්නේ මෙන්න සමත කරනවා. අන්න මෙතනින් ඒක ඉවර වෙනවා. ඊට පස්සේ ආ විපස්සනාවට සිග්නල් දාලා හැරෙන්න ඕනේ. ඒ කතන්දර නෑ. බොහෝම ලස්සනට නොදැනුවත්වම යෝගියා ධම්මානුපස්සනාවට එක්ම අරගෙන යන ලස්සන මඟ පෙන්වීමක් තමයි සතර සතිපට්ඨානයේ තියෙන්නේ. විශේෂයෙන් ගිහි කෙනෙකුට ආනාපාන සති සූත්‍රයේ නිර්දේශ කරලා තියෙන ක්‍රමයට වඩා සතර සතිපට්ඨානය ප්‍රායෝගිකයි. දේශනාව කියන එකයි සම්බුදුන්සේගේ දේශනාව කියන එකයි සිතිකරගෙන ගොඩාක් විදිහට අපිට ඇහෙනවා. අපිට ඇහෙන එක දෙයක් තමයි හැම වෙලාවෙම දැන් මම කියලා කෙනෙක් නැතුව පටන් ගන්නකොට මම කියලා කෙනෙක් නැතුව මේ මමෙක් නෙවෙයි කියලා මේ ක්‍රියාවක් විතරයි. ක්‍රියාදාමයක් විතර මමෙක් නෙවෙයි කියලා හැමදේම දිහා බලන්නේ. ඒ වුණාට රහතන් වහන්සේලා දේශනා කළා තියෙනවා මා විසින් මෙසේ යතනදී. බුදුහාමුදුරුවෝ කියපු දේ මා විසින් මෙසේ යතනදී. ඒකත් එතන හොඳට කියලා තියෙනවා මා විසින් ඇතුවා. මමත්වයක් එතන තියෙනවා මොකද මගේ ඇසීමයි අනිකගේ ඇසීමයි වෙනයි. කියපු දේ මගේ ඇසීම වෙනයි. ඉතින් මම මම කියන එකේ මොකක්ද කියන්නේ හොඳට පැහැදිලි උදාහරණයක් රහතන් වහන්සේ. ඉතින් දැන් මේ අනුක්‍රමයේ කියන්නේ ඉස්සෙල්ලාම අපි ගන්න ඕනේ මම නැතුව ක්‍රියාදාමයේ විතරක් කියලා බලන්න. මට ඒක ටිකක් හරි කම්පියුස්. හොඳයි එහෙම එහෙම මුලින්ම මුලින්ම මමත්වයේ අතාරින්න මම කියලා කෙනෙක් නැහැ. ක්‍රියාවක් විතරයි තියෙන්නේ කියලා එහෙම මේ පටන් ගන්න කියන අවස්ථා ඇති. එහෙම කියන ගුරුවරුත් ඇති. හැබැයි ඉතින් හැම උපදේශ නේකදීම එහෙම කියවෙන්නේ නැහනේ. එහෙම නොකියන අයත් ඇතිනේ. ඉතින් ඒ නිසා අපිට ඒක මේ හැමතැනම මෙහෙමයි කියලා කියන්න බෑ හැම ගුරුවරයෙක්ම හැම කර්මස්ථානාචාර්යව වහන්සේ කෙනෙක් මෙහෙමයි කියලා. මෙතන තියෙන ප්‍රශ්නේ මට ඒ කියන්නේ ඔබතුමා අහපු ප්‍රශ්නේ නෙමෙයි ඔය මමත්වයේ ඒකට බයක් තියෙනවා අපේ මේ මම කියන වචනෙට ලොකු බයක් තියෙනවා මෙහෙම මේක කිව්වොත් මේ මේ ධහම නෙමෙයි කියන්නේ කියලා අනිත්‍යයි හිතයි ඒ අහන අය හිතයි මේ මම කියලා වචනේ පාවිච්චි කරොත් මේ ධර්ම අවබෝධයක් නැති කෙනෙක් කියලා එහෙම බයක් තියෙනවා මමත්වයේ කියන වචනේ ඒ නිසා මුලින්ම අනිත්‍යය තුළ ඒක අදි විශ්වාසයක් ඇතිකරන්න මේ මමත්වයේ නැති කෙනෙක් තමයි මෙතන මේ දේශනා කරන්නේ බණ කියන්නේ කර්මස්ථාන දෙන්නේ කියලා එහෙම එකකට දෝ කියලා හිතනවා මුලින්ම ওই කතාව කියන්නේ. මොකද ඇත්තටම බැලුවොත් ඕක මුලින් ඕනෙත් නැහැ, මැදින් ඕනෙත් නැහැ, අගින් ඕනෙත් නැති එකක්. ඔය මමත්වයයි මමත්වයේ නැති කිරීමයි කියන දෙකම මේකට අදාළ දේවල් නෙමෙයි. මෙතන ඊට වැඩිය වෙනස් දෙයක්. මෙතන සත්‍යයක් නෑ, පුද්ගලයෙක් නෑ. එහෙම කතන්දරයක් නෙමෙයි තියෙන්නේ. ওই වචනත් එක්ක අපි හරියට වචන වලට බර දාලා ඒවට අර්ථ දීලා ඒවට බය වෙලා ඒවට වඳිමින් වචන වලට දැන් සමහර සමහර දේශකයන් වහන්සේලා දේශකයන් ඉහත් ඉන්නවා. ඒ තමන්ව හඳුල්ලා දෙන්න මම කියන්නේ මම කියන වචනේ පාවිච්චි කරන්නේ වෙන වචනයක් ඒ වෙනුවට කියනවා. මේ කෙනා කියලා කියන මේ කෙනා ඉතින් එතකොට අහන අය හිතනවා අප්පා මෙයාට මමත් එකුත් නැහැ. මම කියලා කියන්නේ නැහැ. දැන් කෙනෙක් ඉන්නවා කියලා දැකීම මොකක්ද කරන්නේ? ඔය දෙකම ඒ වෙන ඒ වෙනුවට වෙන වචනයක් පාවිච්චි කරා කියලා මේ ප්‍රශ්නේ දුක නැති වෙන්නේ දුක කියන එක එන්නේ ওই වචනෙන් නෙමෙයි මම කියන වචනේ නෙමෙයි හේතුව දුකට මෙතන තියෙන්නේ වැරදි වටහා ගැනීමක්, අනවබෝධයක්, අවිජ්ජාවක්. හැම රහතන් වහන්සේම උන්වහන්සේලාගේ සුවය ගැන කරපු උදානවල මම කියන වචනේ පාවිච්චි කරලා තියෙනවා. ඒ උදාන හම්බ වෙන්නේ මෙතන කෙනෙක් නැහැ ක්‍රියාවක් විතරයි තියෙන්නේ. කුරුල්ලෙක් පියාඹනවා දැක්ක ඒ නිසා ක්‍රියාවකට සතුටක් ආවා. වහිනවා දැක්ක ඒ නිසා ක්‍රියාවක් ඒ කියන්නේ සතුටු නම් එහෙම නෙමෙයි ඒක දැකලා මම සතුටු වුණා මගේ හිත සතුටටපත් වුණා දැන් ඔය ඕනම උදානයක් ගත්තාම ඒ මම කියන වචනේ හම්බ වෙනවා එතකොට කෙනෙකුට තරක කරන්න කියලා කියන්නේ මම ඉන්නවා තාම මමත්වේ නැති වෙලා නැහැ රහතන් වහන්සේ පමණයි මම කියන වචනය හරියට පාවිච්චි කරන්න. ඒක හරියට දැනගෙන මේ මොකටද මම කියන්නේ කියලා දැනගෙන නිවැරදිව ඔය මම කියන වචනේ පාවිච්චි කරනවා නම් කරන්නේ රහතන් වහන්සේලා විතරයි. ඉන් මෙහා අපි ඔක්කොම මේක මොකක්ද මොකටද මේ මම කියන්නේ කියලා දන්නේ නැතුව මොකක් හරි හිතාගත්ත අදහසකට මම කියලා කියනවා. දැන් ඒ ඔබතුමා ගත්ත නිදර්ශනය ඒ සූත්‍ර දේශනාවලදී ආනන්ද මහරහතන් වහන්සේ එකතු කළා මා විසින් මෙසේ අසන ලදී මම ඇහුවේ මෙහෙමයි එවං මේ සුතං මම ඇහුවේ මෙහෙමයි එතනදී සමහර විටේ සංගායනාවේදී වෙනත් අයගේ වෙනත් අදහස් තියෙන්න ඇති. නෑ ඔහොම නෙමෙයි අපි හෙව්වේ කියලා. දැන් ඒ ඒ සඳහානේ සංගායනාවක් කළේ. එහෙම තියෙන්න ඇති. ඒ නිසා තමා මේ කාරණේ උන්වහන්සේ එකතු කළේ මේකට. මම ඇහුවේ මෙහෙමයි. මට ඇහුනේ මෙහෙමයි. හැබැයි වාද කරන්න කියේ නෑ. ඒකයි වෙනස. ඒ දැන් අපි මම කියලා ගත්ත හැම තැනකම වාදයක් තියෙනවා. ඒකට එකඟ වෙනවා පිරිසක් එක්ක අපි යාළු වෙනවා විරුද්ධ වෙන අයත් එක්ක වාද කරනවා. එතකොට මේ වාද කරනකොට අපි හිතනවා මෙයා මටයි මේ විරුද්ධ. මම යමක් කියනකොට කෙනෙක් ඒක එහෙම නෙමෙයි කියලා අභියෝග කළා තර්ක කරනකොට මට රිදෙන්නේ මම හිතනවා මෙයා මේ මටයි බනින්නේ. මමයි වැරදි කියන්නේ. මේ අදහස නෙමෙයි. දැන් අපි අදහස අල්ලගෙන ඉන්නේ. දැන් මගේ අදහසක් කිව්වහම ඒ අදහස මම කරගෙන ඉන්නේ. ඒතරේ අදහසට කවුරු හරි බයිනකොට ඒකේ අඩුව පාඩුවක් පෙන්නකොට අපි ඒක ගන්නවා මේ මගේ අඩුපාඩුවක් පෙන්නනවා මේ මටයි බනින්නේ මටයි එහෙම හිතනකොට මට රිදෙනවා. ඊට පස්සේ රිදුණු හිත බලනවා දිනන්න. දැන් පෙරදුනා කියලා හිතන නිසා දිනන්න වාදයක් පටන් ගන්නවා. රහතන් වහන්සේලා මම කියලා කිව්වට උන්වහන්සේලා වාද කරන්න යන්නේ කිසිම තැනක උන්වහන්සේලා වාද කරලා නැහැ ඒ මම කියන එක උඩ. තව රහතන් වහන්සේ කෙනෙක් කියනවා මට නම් හිතෙන්නේ <clears throat> මේ වගේ වෙලාවක ධානලාභීව ඉන්න කෙනෙක්ගෙන් තමයි මේ වනාන්තරයේ බබලෙන්නේ. එතකොට තවරාතන් ආසේනෙක් කියලා නෑ මට නම් හිතෙන්නේ මට නම් හිතෙන්නේ ධර්ම සාකච්ඡා කරන්න පුළුවන් ආහනාන ප්‍රශ්නෙට උත්තර දෙන්න පුළුවන් තරම් ප්‍රතිභානයක් තියෙන භික්ෂුවකගෙන් තමයි මේ රාත්‍රිය මේ සඳ එළියෙන් පැපලෙන රාත්‍රිය තවත් වර්ණවත් වෙන්නේ. තවත් රහතන් වහන්සේ කෙනෙක් කියන මගේ අදහස නම් මෙහෙමයි. නිශ්ශබ්දව ඉන්න පුළුවන් භික්ෂුන් වහන්සේ කෙනෙක්ගෙන් තමයි මේ රාත්‍රිය පැපලෙන්නේ. දැන් මේ හැමෝම තම තමන්ගේ අදහස් කිව්වට එතන වාදයක් නෑ නෑ ඔබේ අදහස නෙමෙයි මේක හරිය එහෙම කතන්දරේ කොහොමද ඒව මමත්වෙන් අල්ලාගෙන නෑ. ඒත් ප්‍රශ්නේ තියෙන්නේ මමත්වේ මිස මම කියන එකේ නෙමෙයි. ඒතර අත්හරින්න තියෙන්නේ නැත්තම් හඳුනාගන්න තියෙන්නේ මමත්වයේ කියන එක. දැන් මමත්වේ නෑ කියලා කියන කෙනෙකුට කිව්වොත් අපි කියලා නෑ මමත්වයක් තියෙනවා කියලා. ඔය කොහොමද කිව්වත් නෑ කියන්නේ කොහොමද තියෙනවා කියලා එයාට තරහ එනවා නම් ඒ කියන්නේ මමත්වයක් තියෙනවා කියලා. මම කලිනුත් මේ උදාහරණේ කිව්වා ඔය මමත්වයේ තියනවද නැද්ද ආත්මද අනාත්මද කියන එක ගැන මොකක් ඉස්සර මේ ඉස්සර කියන්නේ මේ මෑත කාලේ අවුරුදු 25 විතර කලින් ලොකු සංවාදයක් තිබුණා ආත්මද අනාත්මද කියලා. ඒකේ වාදෙන් අනාත්ම අනාත්මය ගැන ඉදිරිපත් කරපු පිරිස දිනුවා. ඒ අනාත්මවාදීන් දිනුවා. ආත්මවාදීන් පෙරදුනා. ඒ පෙරදුනේ ආත්මවාදීන්ට තර්ක කරන්න බැරි වුණා අනාත්මවාදීන් එක්ක. ඒක. හැබැයි ආත්ම ආත්මවාදීන් පෙරදුනාට අනාත්මවාදීන් දිනුවට මේ අනාත්මවාදීන්ට පුදුම විදියට තරහ ඇවිල්ලා. ඔව්. ඒක ඒක සංවාදයක් නෙමෙයි ඒක ගහගන්න බැන ගහගත්තේ නෑ නමුත් බැන ගන්න මට්ටමට ගිහිල්ලා පස්සේ බලාගමු කියලා. <laughs> එහෙම තමයි අනාත්මේ දිනුවේ. මමත්වය ওই මමත්වය ඒ මම කියන එක මේ ම නෙමේ ප්‍රශ්නේ. හැබැයි ඒක ඒ මමත්වේ නැති කිරීම කියන එක වෙනම දර්ශනයක් විදිහට පස්සේ කාලෙක ගොඩ නැගුවා. ඒ විවිධ හේතු නිසා ඒකට කාලීන හේතු තිබුණා. ශූන්‍යතාවය කියන එක වෙනම දර්ශනයක් විදිහට ගෙන ආවා. කියන්නේ ඒක නිස්සතාව විදිහට ගත්ත දුක්ඛ නිරෝධය නෙමෙයි දැන් දුක නැති කිරීම නෙමෙයි විමුක්තිය ශූන්‍යතාවය කියලා. එතකොට ඒ ඒ බලපෑමට යටත් වෙන්න සිද්ධ වුණා බොහෝ අයට. ඒ අන්ධ විදිහට ඒක තේරුම් ගන්න නැතුව ඒ බලපෑමට යටත් වුණා. ඒකල දුක්ඛ නිරෝධයේ චතුරාර්ය සත්‍යයේ අද වගේ දවසක ලෝකෙට අනාවරණය වුණු මේ චතුරාර්ය සත්‍ය ඒක පැත්තකට දාලා ඒකේ තියෙන නිෂ්ඨා විදියට දුක්ඛ නිරෝධාරි සත්‍යනේ දුක නැති කිරීම පිළිබඳ උතුම් සත්‍යය එච්චරයි මේක කියන්නේ තණ්හාව හේතුව විදියට කියන්නේ තණ්හාව වෙන කතන්දරයක් නැහැ ඒක හැබැයි ඒ ඒ සරල ඍජු ඉගැන්වීම පැත්තකට දාලා ඊට වැඩිය දාර්ශනික ශූන්‍යතාවයකට යටත් වෙන්න සිද්ධ වුණා ඒකට ඒ ඵලපෑම තාමත් තියෙනවා. අපි හිතනවා එහෙම කිව්වහම ඒක තමයි ධර්මය. මෙතන මම නෑ ක්‍රියාවක් විතරයි තියෙන්නේ. ශූන්‍යයි එහෙම කිව්වහම ඒක තමයි ධර්මය කියලා. ඒක ඇත්තනම් ඒක නම් ඇත්ත. අපි මොනවත් කරන්න ඕනේ මෙතන කෙනෙක් නැත්තම්. ඇත්තටම මෙතන පුද්ගලයෙක් නැත්තම් ඒක මම මොකටද මොනවත් කරන්නේ? එහෙනම් අපි බණ අහන්න ඕනේද, දන් දෙන්න ඕනේද, භාවනා කරන්න ඕනේද? සිල් රකින්න මොනවත් ඕනේ නැහැ. එනිසා බුදුදහම මේ අදහස ප්‍රතික්ෂේප කළා තියෙන්නේ එහෙම එහෙම කියන එක බහානකයි කියලා. එහෙම කිව්වහම පුද්ගලයා නිෂ්ක්‍රීය தත්ත්වයටපත් වෙනවා. ඒක අක්‍රීය தත්ත්වයකට එනවා කියලා. දැන් ධම්මචක්ක සූත්‍රය දිගටම ගත්තාම බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ උන්වහන්සේට ආලෝකය පහළ වුණා. ඒ මේ චතුරාර්ය සත්‍ය මේ විදිහට උන්වහන්සේ දැක්කා. ඒකේ එහෙම තමන් වහන්සේට එහෙම අවබෝධයක් ලැබෙන්න කලින් ලැබුණා කියලා කිව්වේ නෑ. දැන් තමන් වහන්සේ එහෙම කියන්නේ උන්වහන්සේට එහෙම අවබෝධයක් ලැබුණු නිසා. ඉතින් දිගටම මම කියන වචනේ ඒකේ තියෙනවා. එතන පටන් ගන්න හොඳ තැනක් නෙමෙයි. මේ ගමන පටන් ගන්න හොඳ තොටුපළක් නෙමෙයි. ඔය ශූන්‍යතාවය කියන එක. එහෙම නැත්නම් මම කියලා කෙනෙක් නැහැ කියන එක. ඒක ලස්සනයි, ආකර්ෂණීයයි, දාර්ශනිකයි, හැබැයි ප්‍රායෝගික නැහැ. හොඳයි කල්යාණ මිත්‍රවරුනි අද පෝදා වැඩසටහන අපි સમાપ્ત කරන තැනට හෙමින් හෙමින් ලං වෙනවා අවසාන වශයෙන් අපිට වැටහෙන කාරණයක් තමයි මේ සියල්ල අපේ අතේ තියෙන්නේ සංසාරේ නිවනයි දුකයි සැපයි මේ සියල්ල වෙන කොහෙවත් තියෙන දේවල් නෙමෙයි අපේ අතේම තියෙන දේවල්. ඒ නිසා අපිට අපි කැමති දේක් තෝරගන්න පුළුවන්. අපිට ඕන දේක් තෝරගන්න පුළුවන්. හැබැයි එහෙම තේරීමක් තියෙන බව දන්නේ නැති නිසා අපි හැම විටම දුකයි සසරයි තෝරගන්නේ. මේ තී කල්පනාව මේ භාවනාව මේ ධර්ම අවබෝධය අපිට කියනවා නෑ අපිට තව තෝරා ගැනීමක් තියෙනවා. අපිට ඕනනම් නිවන තෝරගන්න පුළුවන්. ඕනනම් නිවීම තෝරගන්න පුළුවන්. සැනසෙල්ල තෝරගන්න පුළුවන්. කොතනදද? කොයි වෙලාවේද? ඕනෑම තැනක ඕනෑම වෙලාවක. ඒකට විශේෂ දවස් නැහැ, විශේෂ තැන් නැහැ. ඕනෑම වෙලාවක ඕනෑම තැනකදී අපිට සංසාරේ තෝරගන්නත් පුළුවන් නිවීම තෝරගන්නත් පුළුවන්. දුක තෝරගන්නත් පුළුවන්, සැනසෙල්ල තෝරගන්නත් පුළුවන්. ඒක සම්පූර්ණයෙන් අපේ අතේ තියෙන 100ට 200ක්ම අපේ අතේ. ඒ විශ්වාසය සහ ඒ අවබෝධය අපි ගැඹුරින්ම ඇති කරගනිමු. එතකොට මේ මුළු ගමනම අපිට යන්න පුළුවන් ගමනක් අපි කොහේ හිටියත් කොතන හිටියත් මොන දවසේ හිටියත් මේ පෝදා වැඩසටහනේ අපට දානමය අනුග්‍රහය දැක්වූ ඒ කල්යාණ මිත්‍රයන් අපේ හිතවතුන් මේ වෙලාවේ සිහිපත් කරගනිමු දහවල් දාණය අපිට පිළිනැමේ අපි බොහෝ දෙනෙක් දන්න ඒ නිලන්ත සංජීව තරුණ මහත්මයා සහයේ එතුමාගේ බිරිඳ මව්පියන් ඊළඟට සහෝදරිය සහයේ සියලුම ඥාතීන් එකට එකතු වෙලා ඒ හැමදෙනාම මේ මධ්‍යස්ථානයේට අපට මේ එන බොහෝ දෙනෙකුට සමීප කල්යාණ මිත්‍ර පිරිසක් වචනේ පරිසමාප්තයෙන්ම කල්යාණ මිත්‍ර පිරිසක් ඒ හැම දෙනාම වෙනසක් නැතුව විශේෂයක් විදිහට අද දවසේ දාණය දෙන්නේ ඒ චූටි දියණියට චනෝ දීහිලා හිරන්‍යා දියණියගේ එළඹෙන උපන් දිනේට ආශිර්වාද පිණිස අත උදේ දානීය හැම දිනාටම පිරිනැමුවේ ඉසුරි මහත්මිය එතුමිය මීට මාස දෙක තුනකට කලින් මෙහි දින කීපයක භාවනා වැඩසටහනකට පැමිණිලා ඇති වුණු චේතනාවක් අනුව මේ භාවනාවට එන පිරිසට පොඩි අනුග්‍රහයක් දක්වන්නේ කියලා. ඒක පොඩි නෑ ලොකු විශාල අනුග්‍රහයක් අද උදෑසන දානීය හැමදෙනාටම පිළිනැමුවේ එතුමියත් එතුමියගේ දෙමව්පියනුත් එක්ක සම්පර්ශය සහෝදරිය මේ හැමදෙනාම ඇවිල්ලා ඊයේ දවසේ දාණය සුපුරුදු පරිදි අපේ හිතවත් කල්යාණ මිත්‍ර බණ්ඩාරනායක මහත්මයා හැම දිනාටම ආදරයෙන් සෙනෙහසින් ගෞරවයෙන් පිරිනමන දානය. ඒකට එක් පැත්තකින් මේ ඒ ඒ බඳු හිතවත්කම් වලට ඒ බඳු පැහැදීම් වලට ඒ බඳු සත්කාරයන්ට එකතු වෙන්න ලැබීම අපි කාගෙත් පිනක්. මේ හදවතින්ම දෙන අනුග්‍රහයන්ට සම්බන්ධ වෙන්න ලැබීම. සූත්‍රයේ හැම අනුග්‍රහයක්ම අපට අවධාරණය කර කියා සිටිනවා මේ අනුග්‍රහය දෙන්නේ මේ ගමන යන්න වෙන මොනවටවත් නෙවෙයි. ඒකට අපිට මේ වගකීම අපි ළඟ තියෙන වගකීම වඩාත් අවධාරණයෙන් අපිට දැනෙනවා. ඉතින් මේ වැඩසටහන අවසන් කරන අවස්ථාවේ අපි හැමදෙනාම කෘතවේදීව පුණ්‍යානුමෝදනා කරමු. කල්යාණ මිත්‍ර බණ්ඩාරනායක මහත්මයාටත් තේසුරි මහත්මිය ඇතුළු පවුලේ හැමදෙනාටත් සංජීව මහත්මයා ඇතුළු පවුලේ හැමදෙනාටත් ඒ එළඹෙන උපන්දිනය සමරන චනෝ දිහිරඤ්ඤා චූටි දියණියටත් අනිත් ඒ හැම දරුවෙකුටත් ඒ හැම දිනාටම ඔබ හැම දිනාටම මේ ලස්සන පාරේ. මේ සනසිල්ලේ මාවතේ නතර නොවි නොහැරි ආපසු නොහැරි ගමනාන්තයේ තෙක් කෙලවර තෙක් ගමන නිමා කරන්නට අවශ්‍ය ධෛර්ය ශක්තිය කායික නිරෝගීතාවය මානසික නිරෝගීතාවය විවේකය සා කල්යාණ මිත්‍රාශ්‍රය දිරුවන් සරණින් ලැබේවා